හම්බ වෙන්නේ අපට මේ වගේ කරුණු කාරණා පෙළ ගැහිලා මේ වගේ පූර්ණ කාලීනව නේවාසිකව භාවනාවට ගත කරන්න. පැවිද්දන් වශයෙන් මුත් හම්බෙන්නේ. ගිහියත් වශයෙන් කියනම කවරේද? ඒක විශේෂයෙන්ම කාන්තා පක්ෂය ගත්තාම ඊට දුෂ්කරයි. ඉතින් මේ වගේ දෙයක් ලැබිච්ච අවස්ථාවේදී අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද්දෝ පෙරකල පිනකට අපිට යෝගයේ යෙදিলা කරුණු කාරණා සැලසිලා දැන් අපිට ඒක ලැබිලා තියෙනවා. ඒක අපිට හිත සන්තෝෂ කරගන්න ආරාධනා පූර්වක කරගන්න අදිෂ්ඨාන පූර්වක කරගන්න කාරණාවක්. එහෙම කරගෙන ඒ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා කළ යුතු කාරණා ටිකුත් තියෙනවා. මේක ලැබිච්ච පමණින් අපි නිවන් දකින්නේ නැති නිසා. ඉතින් ඒ විදිහට ලද ඒ වටින අවස්ථාව ප්‍රස්තාව ක්ෂණ සම්පත්තිය තාමත් සාක්ෂාත් කරගන්න බැරි වුණා වූ චේතෝ විමුක්ති ඵලයේ හෝ ඵල සමාපත්තියට එහෙම නැත්නම් ප්‍රඥා යුක්ති ඵලයට හෝ ඵල සමාපත්තියට යෑම සඳහා දෘෂ්ටි ඍජු කිරීමට අපි ළඟ දැනට තියෙන අදකුද ටිකක් ඍජු කර ගැනීම සඳහා කළ යුතු කාරණාවලට සරුවචනාංශය පාවිච්චි කරන්නේ අනුග්‍රහ කරනවා කියන. ඒකට අපි සප්පාය කරුණු සලසා දෙන්න ඕනේ. ආදර ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. ඒකට කියන්නේ අනුග්‍රහ කරනවා කියන්නේ. ඉතින් එහෙම මේ වාගේ ඉදිලගත කරන අපට බුදුරජාන් වහන්සේ ලේසියට මතක තබා ගැනීම ලේසියට වැඩේ ලේසියට නෙවෙයි කළ යුතු අනුග්‍රහ පහක් මේ අනුග්ගහිත සූත්‍රය සඳහන් කරනවා. අපි මේ ත්‍රිගල භාවනා වැඩමුළු කරනකොට ආරම්භයේදී හැමදාම මේ අනුග්ගහිත සූත්‍රය මතක් කරගන්නවා කාට කාටත් සංවේගය පහළ කරගන්න අවස්ථා ලැබිච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජන ගැනීමට. ඒ චාරිත්‍ය අනුගමනය කරමින් මේ වෙලාවේදී ධර්ම දේශනාවලියේ ආරම්භයේ පටන් ගන්නට ආරම්භ කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඒ අනුග්‍රහිත කාරණා ටික කෙටියෙන් මතක් කරගනිමු. ඒක වැදගත් වෙනවා සමූහයක් වශයෙන් අපි ඒ අපිට යන්න ඕන තැනට ළඟා වීමටත් එක එක්කෙනෙක් වශයෙන් අපි හික්මීමටත් මේ අනුග්‍රහිත පහ අවශ්‍ය වෙනවා. මේ අනුග්‍රහිත පෙන්නකොට සරුවචනාංශේ ඉස්ලාම පෙන්නන්නේ සීල අනුග්‍රහිතය කියලා. අපි හික්මෙන්න ඕන. අපි සීලාචාර වෙන්න ඕනේ. අපි සීතල වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපි එක එකනාගේ මත අනුව කටයුතු කරන්න ගත්තොත් ඒක බොහෝ විට කාමයට බර වෙනවා. කාමය බර වෙන හැම වෙලාවෙම ඒකාග්‍රතාවය කැඩෙනවා. ඒ නිසා අපිට ඒකාග්‍රතාවය ලබා ගන්න අවශ්‍ය නම් අපි කාමයේ දුර්වල කරන්න අවශ්‍ය නම් ඒ හික්මීමක අවශ්‍යතාවය තියෙනවා. අපි ඒකට සීලය කියලා කියනවා. ඉතින් අපි මේ වගේ වැඩමුළුවකදී අවම සීලය සම්මතයක් වශයෙන් අට සීලවට ගන්න. ඒක එහෙම බුදුහාමුදුර අපට ඉලක්කමක් ඇඳලා ඉලක්ක ඇඳලා කියලා දීලා නැහැ. නමුත් ඒක සම්මතයක් වශයෙන් කරන උපෝසතඨාංග සීලේ. ඉතින් කාටත් කාරණාවක් තියෙනවා අපි නිත්‍ය පංචශීලයේ ඉක්මවලා දැන් අටසීල් රකින්න නිසා අපිට අලුත් කෙනෙක් වශයෙන් ඉන්න පුළුවන්. අපිට අලුතේ හිතන්න පුළුවන්. මේක කියන්නේ හිත අලුත් කරගන්නවා කියලා. ඉතින් ඒ හිත අලුත් කර ගැනීම සඳහා සීලයක සමාදන් වීම සත්පුරුෂයාට ඊටාම ආඩම්බර කාරණාවක් වෙන අතර අසත්පුරුෂයාට නෝන්ජල්කමක් වෙනවා. අසත්පුරුෂයා හිතන්නේ ඒ ශිල්පද කැඩීමේ දක්ෂකම තමයි අද ලෝකේ මේ අධ්‍යාපනය කියලා කියන්නේත් ඒක තමයි. ආර්ථිකය කියන්නේත් ඒක තමයි. දේශපාලනය කියන්නේත් ඒක තමයි. සමාජ දියුණුව කියන්නේත් ඒක තමයි. මේ තාම දක්ෂව ශිල්පද කඩන්න උගන්වනවා. නමුත් අර සීල අනුග්‍රහිතන එකනා එහෙම ආර්ථික දේශපාලන සමාජික වාසි නෙවෙයි මේ තාමත් ළඟා කරගන්න බැරි වුණා වූ ඒ චේතෝඵල විමුක්තිය හෝ විමුක්ති සමාපත්තිය ප්‍රඥාඵල විමුක්තිය හෝ විමුක්ති සමාපත්තිය සඳහා තමන්ගේ තියෙන ඇදකුඩ දෘෂ්ටි ඇදකුඩ නැති කිරීමට හික්මනවා ශික්ෂාගල්ක වෙනවා ඒකට කියනවා සීල අනුගහිතය කියලා. ඉතින් ඒක තමා විශ්ීම කරන්න ඕන දෙයක් කාටවත් කවුරුත් පණවන්න ගියොත් ඒක භයානක දෙයක්. මිනිස්සෙක් තව කෙනෙකුට ඒක පටවන්න පණවන්න ගියොත් ඒක අමානුෂිකයි බ්ලේච්චයි. නමුත් Taman තම පටව ගත්ත ගමන් සංස්කෘතික ගතයි, manussයි, సౌందర్యාත්මකයි මහත්ම ගති පහළ වෙනවා. ඉතින් මේකට අපි බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියනවා. බෞද්ධ ශිෂ්ටාචාරය යන සාමාන්‍යක සාමාන්‍ය සමාජගත ධර්මයක් නැත්නම් ආචාර ධර්මයක්. මේ සීලය ආචාර ධර්මයක් තමයි Tamanටම ගන්න පුළුවන්. ඒ Tamanට ගන්න සීලය අධිශීලයක් පාටපත් කිරීම හරහා තමයි අපි දැනගන්නේ අපි භාවනායේ දියුණුවක් ලැබරන්නේ නැද්ද කියලා. ඒක එතකොට අනුන්ට පේනවා. දෙක තමයි සුතානුගහිතේ. ඒක තමයි අපි මේ කරන්න හදන්නේ. අපි කොච්චර කරුණු කාරණා දන්න વિશે මේ විශේෂඥ වුණත් ඒ දේවල් වලට මේ වැඩේදී අපි නැවතත් ආධුනිකයෙක් වෙලා ආධිකම්මිකයෙක් වෙලා මේ ਸਰුවචනාංශයේ දේශිත ධර්මයක් එහෙම නැත්නම් මේ ගමනට අවශ්‍ය කරන බෙහෙත් තුණ්ඩු අපි දැනගන්න ඕනේ. මේ අද මම ඉදිරිපත් කරගත්තේ මම ඉස්සලා ඉදිරිපත් කරගත්තේ වාග්මාලා පාළි තරුවචන දේශනාවක් නෙවෙයි. හැබැයි ත්‍රිපිටකගත ධර්මයක් ඒක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් සාරිවචන වහන්සේ දේශනා කරලද ධර්ම සංග්‍රහ කරන අවස්ථාවක් එහෙම නැත්නම් ඥාන ප්‍රස්ථානයකට දාලා පෙන්වන අවස්ථාවක්. ඉතින් ඒවත් අපි සලකා ගන්නවා සුතානුග්‍රහිතේට මාතෘකා සුතානුග්‍රහයට සාරය සුතානුග්‍රහයට ඕජාව කිය. තුන්වෙනි කාරණාව තමයි සාකච්ඡානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේදී ගැට වැටිච්ච කොණ්ඩයක් ගැට ඇරලා පීර ගන්නවා වගේ මොස්තර දාන්න ඉස්සෙල්ලා අර ග්‍රන්ථි ස්ථාන ගැටළු ස්ථාන අපි සාකච්ඡා කරගන්න නැත්නම් ඒව යටිපහුව වෙලා පිළිකා බවට පහු වෙනවා බවටපත් වෙනවා අර්බුද බවටපත් වෙනවා පහු වෙනකොට පැහැවෙනවා ඇතුලේ ඉතින් ඒ ඒ ඒ තැන සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ සාකච්ඡානුගහිතය හරහා. ඉතින් මේ සාකච්ඡානුගහිතේ පවතින්න පුළුවන් නෛර්යානික සීසත් ධර්මයක පමණයි. අනෙක් හැම දෙයකම සුද්ධ සුද්ධ ලියවිල්ල අදහනවා මිසක් සාකච්ඡා කරන කිසිම අයිතියක් නැහැ. සාකච්ඡා කළොත් සදාකාලික අපායට යොමු වෙනවා. ඒවට කිසිම වෙලාවක අභියෝග කරන්න වෙලාවක් නැහැ. මොකද ඒක සුද්ධවන්තයන් විසින් දේශනා කරලද සුරලොවින් මෙහි බට දෙයක් ඒ නිසා ඒව වාද කරන්න තර්ක කරන්න මේ නරයන්ඩ එවනනම් නිර්මිතයට බෑ. නිර්මාපක විතර නිර්මාපක විසින් දෙන දෙයක්. අපිට තියෙන එක දෝත් මුදුන් දීලා පිළිගන්න එක විතර අපි වට සුද්ධ ලියවිල්ල කියනවා. ඉතින් සරුවචනාංශෙත් එහෙම ලියවිල්ල දීලා තියෙනවා. හැබැයි සරුවචනාංශය අපිට කියලා තියෙනවා වාද කරන්න නැතුව එකක් අබාර ගන්න එපයි. නෛර්යානිකයි. අනිත් ඔක්කොට වැඩිය හොඳයි. හැබැයි කියතන මං කියන දේ කිසිම වෙලාවක විමසීමකින් තොරව බාර ගන්න එපා. ඒ නිසා විමසීමට බුදුසෙන්සේ ආර්දනා කරනවා. මොකද මේකේ අහංගන දෙයක් නැහැ. මේක විනිවිද පේන සුළුයි. මේක කාලය විසින් උදේටම ඔප්පු කරලා තියෙන දෙයක් මොනක්වත් වසංගන දෙයක් නැහැ. ඒ නිසා මේ සාකච්ඡා කියන දේ මානව හිතට නම්බුකාර දෙයක් විදිහට ඉදිරිපත් කිරීම ਸਰවඥාන් වහන්සේ. වෙන කිසිම කෙනෙක් ඒ සෝචකම, කීකරුකම, ගෝල බාලකම කියලා කියන ප්‍රශ්න විරහිතව පිළිගන්න එක. මේකෙදී ਸਰවඥාන් කියන අනිවාර්ය ප්‍රශ්න කරන්න කියලා. ප්‍රශ්න කරනකොට තමයි ඒ Taman දන්න කංකං විතරති, දිට්ඨින් උජ්ජු කරෝති ආදි වශයෙන් අපි අහන්නේ බණක් අහනකොට ලැබෙන ආනිසංශ තමන්ගේ ඇදකුද දෘෂ්ටි ඍජු වෙනවා. කංකං විතර තිහිතේ තියෙන සැක සංකා දුරු කර ගන්න පුළුවන්. එනිසා ධර්ම සාකච්ඡාව හරීම සජීවී. ධර්ම සාකච්ඡාවක හිටියොත් හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන්. මුළු කයටම දෙන්න පුළුවන් ව්‍යායාම තුනක් ලෝකයේ අඳුරගෙන තියෙනවා. අස්සියපදින එකයි, පොල් ගස් නගින එකයි, පීනන එකයි. ඊට එහා ධර්ම සාකච්ඡා මුළු කයම මුළු හිතම සම්පූර්ණ රත් කළ දෙනවා. ඉස්සර හැමදාම වගේ පැරණි ලංකාවේ ඒ අමාවක දවසට සංඝයා වහන්සේලා මුළු රැම ධර්ම සාකච්ඡා කළා තියෙනවා. ආගන්තුක සංඝයා නමක් වැඩියොත් ආසන පනවල ඇල්පැංගුණු පම් පූජා කරලා තෙල් ගාලා සම්භාහණය කරලා ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඔබ වහන්සේ ඉන්න රටේ විනය කොහොමද? ඔබ වහන්සේ ඉන්න රටේ ධර්ම කොහොමද? ඉතින් අහන්නේ ගිහියෝ සමහරලා. අපේ රටේ අපේ සංඝයා මෙහෙමයි. විනය මෙහෙමයි. ඉතින් හාමුදුරන්ට ඒක හරියට එම් උත්තර දෙන්න බැරි නම් ඒ ගිහියෝ තීන්දුවක් අරගන්නවා මේ ස්වාමීන් වහන්සේ එච්චර දක්ෂ නැහැ. එච්චර ධර්ම විනය දන්නේ නැහැ. ඉතින් මේක ප්‍රධානම ධර්ම වාහකේ බවට පත් වෙලා තියලා තියෙන ඕනම වෙන සංඝයාංශනට උපරිම උපස්ථාන කරලා ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට ඒ රටේ පවතින කාලගුණයට අරගෙන කොහොමද විනය නීති අරසා කරන්නේ? කොහොමද ධර්මය කියලා ඒ සාකච්ඡා කරනකොට ඒ රටේ තියෙන තොරතුරු ඒ රටේ ඒ සාසනේ දියුණුව තියෙන හැටි මේ රටේ ආයත ලැබෙනවා ගමික ස්වාමීන් වහන්සේට ආගන්තුක සත්කාර ලැබෙනවා සීනාසනෙ ලැබෙනවා පාත්‍රශාලාව ලැබෙනවා ඉතින් මේක ඉස්සර තිබිලා තියෙන නිසා ඉස්සර ඉඳලා තියෙන ගීයෝ පවා පුදුමාකාර ඒ ධර්මයේ සහ විනය පිළිබඳව භික්ෂුවකගේ භික්ෂුණියකගේ අවශ්‍යතාව හොඳට දැනගෙන ඉඳලා තියෙනවා දැන් කියන්නේ වසංග ළගෙන යන්නේ දැන් භික්ෂු භික්ෂුණීන්ගේ පෙනී හිටියට ඒගොල්ලෝ ඒ විනය නීති රකින්නේ නැහැ. කියලා දෙන්නේ නැහැ. ඒ භික්ෂු භික්ෂුණීට කියලා දෙන්නෙත් නැහැ. ඉතින් ඒගොල්ලෝ පෙනී හිටිනවා නිකන් මවාපෑමක්. ඒසර ගිහියෝ අර බාහිර පෙනුමට එළවනවා. නැවත ධර්ම සාකච්ඡාවේදී අවස්ථාවක් ලැබෙනවා ඇත්තටම යැත්තෝ කියන දේ කරන කරන දේ කියන අයද කියලා බලන්න. අපි මෙතනදී මම අදහස් කරන්නේ ඒ වගේ එකක් නෙවෙයි. අපි මෙතනදී කරන්නේ තමන් වඩන කර්මස්ථානට අදාළ තමන් රකින්න සීලයට අදාළ දේවල් අපි ධර්ම සාකච්ඡාට ගන්නවා අපි එකක් දවල් කරපු දේ. මෙන්න මේ තුනෙන් අනුග්‍රහ ලැබපු හිතකට විතරයි සමතානුග්‍රහිතයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ අම අරමුණක ඒකෝදි භාවයකට සමාධිගත භාවයකට කාමච්ඡන්දයන්ගෙන් බැහැර භාවයකට පත් කරන්න පුළුවන් වෙන්නේ. ඒකට සමාධි අනුග්‍රහිතය කියනවා. ඔය සීලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ කියන තුනේ ඔද වැඩුණු හිතකට ඒ ලැබිච්ච අඩුම කැඩුම ග්‍රහ යෝගේ ඔක්කොම හරි ගියාට පස්සේ තමයි ඔය හිතක් ඒකෝදි භාවයට එකඟ භාවයට එන්නේ නැත්නම් කාම ඡන්දයෙන් බැහැර වෙන්නේ නැත්නම් නිටතරම කාමේ. මේ දේවල් නැති හිතේ ආය හොදලා ගන්න දෙයක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කාමේ. ඉතින් ඒ නිසා කොච්චර ටොංගාණක් අපි මේ ගත කරන ජීවිතේක ඒ අනවශ්‍ය කෙලෙස් දැනත් දැනගනත් නෙවෙයි නපුරුකමටත් නෙවෙයි ඒ හැටි උකහ ගන්න හරියක් වගන්න කාමේ. ඉතින් ඒ වෙනකොට සීලයක සමාදන් වෙලා බණක් කාලා ධර්ම සාකච්ඡා කරලා ඉන්නකොට අපිට අඩු ගානේ මෙන්න මේ මේ වෙලාවල් වල මගේ හිත සතිය තිබ්බා කාමචන්දෙන් බැහැර වුණා යම් ප්‍රමාණික සමාධියක් ආවා කියලා පොත් ලැබීමක් කරන්න පුළුවන්. ඒකත් තාම වැදගත්. ඊටාම වැදගත් මේ මේ කාමයෙන් ගත කරන ලෝකේ පුංචි දූපතක් වගේ මොහොතක වැටෙන පීනන අපිට පුංචි දූපතක් වගේ කොයි වෙලාවෙද මගේ හිත සතිය තියෙන්නේ කොයිම කොයි කොයි වෙලාවෙද මට සතිය කැඩෙන්නේ කැඩිච්ච හිත මං ආපහු ගන්නෙ කොහොමද කියලා අර කාමච්ඡන්දේටම උඩගිඩි දෙනවා වෙනුවට සමතේකට හිත ඒකෝදි භාවයට ඉඩ දෙන්න ඒකෙන් අනුග්‍රහකරනද යෝගාවචර පුළුවන් වෙන පළවෙනි අවස්ථාවක් ඒ ඒ ඒ විශ්වාසය ඇති වෙන පළවෙනි අවස්ථාවේදී අපි පළවෙනි මාර්ගස්ත පුද්ගලයයි කියලා කියනවා. කෙනෙකුට තේරෙනවා මට හිත ඇවිසින එක නම් හැබෑව. නමුත් මෙන්න මේ මේ ටික තියෙනවා නම් මට හිත ආයෙත් ගෙනල්ලා පාරේ තියා ගන්න පුළුවන්. පිට පැනපු කෝච්චියේ කෝච්චි පීලි ආයෙ කෝච්චි ගෙනල්ලා පීලි උඩ තියාන පුළුවන් කිය විශ්වාසය ඇති වෙනකොට මාර්ගස්ත පළවෙනි මාර්ගස්ත පුද්ගලයා කියලා හිතන්න පුළුවන්. හැබැයි පළස්ත නෙවෙයි. දැන් දැන් පාරට වැටලා ඉන්නේ. ඊට පස්සේ දිගට යනවා. හැබැයි ඉතින් මාර්ගස්ත පුද්ගලයාටත් බුදුරජාණන් වහන්සේ අෂ්ටාර්ය පුද්ගල ධනෙට වටලා ආහුණීය පාහුණීය දක්ෂිණීය අංජලිකරණීය වශයෙන් සලකන්නේ කියලා තියෙනවා. මොකද හරි අමාරුම කටයුතු කරන්නේ ආර්ය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ආධුනිකයා තමයි. එයාට හරියට ප්‍රශ්න තියෙනවා. හිත නිතරම විසිරෙනවා. නමුත් අමාරුවෙන් කොමාරි ගැට ගහලා ආයෙ පාරේ තියාගන්න. පාරේම ආයෙ පිටපයින්. ආයෙ පාරේ තියාගන්න. ඉතින් ඒ කෙනාට දුර සිට ගෙනත් දෙන ආහාරයක් දෙන්න වටිනවා. වැදකුණු කළ වඳින්න වටිනවා. ඇදිලි බැඳලා වඳින්න වටිනවා. ඒ තරම් ගුණයක් තියෙනවා මේ සමතානුග්‍රහිතය කරාරින් නැතුව මොන විදියට විසිලා ගියත් හිත පශ්චාත්තාප කරගන්න කවදා හරි මම මේක නැගිටලා ගන්නවා. ඒකට ඕනේ ඔක්කොම ශක්තියමයි ළඟ තියෙනවා. පෙළ ගැස්ම විතරයි අවශ්‍ය. ගුණ විතරයි අවශ්‍ය. මම කොහොම හරි ගන්නවා කියලා එනකොට අපි ඒක අතර මේ සමතානුග්‍රහිතය ආනිසංශ මේ කියවෙන්නේ සමතානුග්‍රහිතය තේරෙනවා. ඊට පස්සේ විපස්සනානුගහිතය කියලා කියන්නේ ඒ සමත වශයෙන් කොටු කරගත්ත සමත වශයෙන් එල්ල කරගත්ත සමත වශයෙන් මුලිච්ච කරගත්ත අරමුණෙහි කාලානුරූප විපිරණාමය බල බල ඉන්නවා. මේක ටිකක් බලහනියොට මේ මේ අරමුණට මොකද වෙන්නේ? දැන් සමතේට යනකොට කියන්නේ අරමුණට ප්‍රේම කිරීමක්. හරියට පොර දාලා වතුර දාලා අවුවැටෙන්නලා ගහ වැවෙන්න අරනවා වගේ. විපස්සනා කරන්නේ කප්පාදුවක්. අනවශ්‍යව කපලා දාලා ගහේ රාමුව ඉතුරු වෙන විදිහට මල් රහට ගන්න පළහට ගන්න අතුපතර තියලා හොඳට උලන් වදින්න ඇරලා ගහේ රාමුව හදා ගන්න වගේ තමන්ම වාපු ගහ කපනවා. ඉතින් ඒක වෙන්න තිය අමාරුම දේ. මොකද හේතුව තමන්ගේ අතේ ඇටයක් තමන් කඩා ගන්න අමාරුයිනේ. ඒ වගේ තමයි විපස්සනාවර තමන් මෙතෙක් තන වඩාගෙන ආපු සියල්ලම සියල්ල අවශ්‍ය දේ තියාගෙන සැකිල්ල තියාගෙන කපලා දානවා. ඉතින් ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඒක අලුගෝසු වැඩක්. ඉතින් මොකද තමන්ම තනවා වඩා ගන්න ලද මේ සියලු ගුණයන් විපස්සනා කණ්ණාඩියෙන් බලලා පෙරලා ඕන ටික විතරක් යන අනිත් ටික හරිනවා. ඉතින් මේ වාගේ ඒ අනුග්‍රහිත පහේ මේ පෙළ ගැස්මත් හරීම ධර්ම પરම්පරාව ලස්සන ධර්ම પરම්පරාවක්. කෙසේ නමුත් අපි හැම කෙනෙක්ම මේ පහම වග වෙන්න හැම කෙනෙක්ම මේ පහම පහටම අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ වෙනවා. ඉතින් ඒක නිසා අපිට කියන්න නරකයි මේ පළවෙනි එක කළ අවුරුදු 7ක් කියලා දෙවෙනි එකට යනවා. දෙවෙනි එක කළ අවුරුදු 7ක් ගිහලා තුන්වෙනි එකට එහෙම එකක් නෑ මේකේ. මේක තියෙන්නේ චක්‍රාකාර සම්බන්ධයක්. ඒ තමන් සමාදන්ව රකින්න සීලානුග්‍රහිතේම විපස්සනාට ගිය ගමන් ආය පන්නරයක් ලබනවා. ආය අලුතෙන්ම ශිල්පද පිළිබඳව අර්ථකථනයක් ඇවිල්ලා අදි ශීලයට වැටෙනවා. ඊට පස්සේ પરම්පරාව ගිහලා ආය වෙනම විපස්සනා මට්ටමකට වටනවා. මේ අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ නිසා හරි අමාරුයි රේකී ක්‍රමයට කියලා දෙන්න, පන්ති කාමරේ කියලා දෙන්න. ඉතින් අපි මේ වගේ නැවත නැවත යෙදෙමින්, නැවත නැවත අසමින් ධර්ම ගෞරවයෙන් කටයුතු කිරීම තමයි අපි මේ Brahmacharya රකින්නය, යෝගාචරයක් වෙනවය, පැවිද්දෙක් වෙනවය කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා පහ, ඇඟිලි පහ වගේ ශීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමතානුගහිතේ විපස්සනානුගහිතේ මතක තියාගන්න. ඊට පස්සේ අපි එනවා මේ දවසේ මාතෘකාව නැත්තම් අර දේශනාව මුලදී ඉදිරියට ඉදිරිපත් කරගත්ත මේ පාඨය අනුව අවශ්‍ය ධර්ම දේශනාවට යන්න. ඉතින් ඒකටත් පොඩි හඳුන්වා දීමක් කෙරුවොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ හිත උනන්දු කරගන්න මේ උද්ෘතේ මං ගත්තේ දසුත්තර සූත්‍රයෙන්. ඒක මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ කතරුණ වහන්සේ වශයෙන් සඳහන් වෙන්නේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කලින් අපවත් වෙනවා. ඒ වගේම මේ අපි වාගේ විනීය ජනතාව වෙනුවෙන් ගොක් ඈත බලලා තියෙනවා. ඒක කරපු කීප අවස්ථාවක් ත්‍රිපිටකේ හම්බ වෙනවා. ඒ හම්බ වෙන වෙලාවවල සාරුවච්චන් වහන්සේ සමාජලට නතර කරලා තියෙනවා. කලබල වෙන්න එපා. ඒක වෙලාවට මම කරන්නම් කියලා. නමුත් සාරිපුත්‍ර සාංශ එහෙම කරලා නැතුව මේ අපි වගේ පස්සේ වලිගෙලිලා එන විනය ජනතාව ගැන හිතලා සූත්‍ර උස්තා දෙකක් කරලා තියෙනවා. සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රය. මේ සාරිපුත්‍ර සාංශේ කරපු මේ හිතවිල්ල තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී මූලික සැකිල්ල උනේ. දෙවෙනි ධර්ම සංගායනාවේ තුන්වෙනි ධර්ම සංගායනාව. නිසා සංගීති කියන නමෙන් තමයි දීගනිකාය පළවෙනි 31 වෙනි සූත්‍රය හඳුන්වන්නේ. ඒකේ ඔක්කොම ਸਰවඥාන්සේ දේශනා කරපු කරුණු ඉලක්කම් ක්‍රමයට බෙදලා තියෙනවා. එකේ කරුණු මෙච්චරක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. දෙකේ කරුණු මෙච්චරයි, තුනේ කරුණු මෙච්චරයි කියලා කවුරු හරි කවදා හරි ධර්ම කොටාස එකතු කරන්න ඕනේ නම් මේ ලයිස්සෝ බලන්න මේ ලයිස්සෝට අඩු නම් අඩුයි මේ ටික තමයි බුදුහාමර ඉස්සරහදී මම එකතු කරලා හදව සැකිල්ල කියලා වගේ ඒ සංගීත සූත්‍රයේ සඳහන් වෙන ඒ නිසා සංගීත සූත්‍රයේ තියෙන මුළු ත්‍රිපිටකයේමයි කරුණු එකතු වෙලා. හැබැයි ඒක කෙරුවට පස්සේ වෙන්න ඕනේ දසුත්තර සූත්‍රයේ සඳහන් වෙන්නේ දසුත්තර සූත්‍රයේ ඊට වැඩි සංවිධානයක් පෙන්නනවා එල්ලයක් පෙන්නනවා. දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පච්චා කියලා මේ අර්ගේ කරුණ එකතු කිරීමක් කරාට දසුත්තර සූත්‍රය කියනවා දැන් මම ඒව පෙළගස්සනවා නිවන් දකින්න කියලා. එල්ලෙකට. ඉතින් මෙවැනි ඥාන විභාගයක් මානව ඉතිහාසයේ කවදාකවත් පරිණාමයේ සිද්ධ වෙලා නැහැ මේට ඉස්සල්ලා. ඒක නිසා ඥානෙ වෙන එකක් ඥානෙ ගොනුව කියන ඥාන ප්‍රස්ථානය කියන එක ඥාන විභාගය කියන එක මානව මනසට ඉස්සලාම පෙන්නපු නැත්තම් මේ ඥානයේ ව්‍යාකරණයේ පෙන්නපුත් පෙන්වන්සේ තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට ඒකට බුදුරජාණන් අනුග්‍රහ කරලා තියෙනවා. ධර්මසේනාධිපතිකේ නම දීලා නිතරම සරුවචනාංශගේ දකුණත් සව් වගේ හිටියා. ඒ වාගේම සරුවචනාංශේ වැඩ ඉන කාලෙම ඕනෙම කුලයකින් ඕනෑම ප්‍රදේශයකින් ඕනෑම වෘත්තියකින් කවුරු හරි ආවොත් පෘථග්ජන භූමියේ ඉඳලා ආර්ය භූමියේ පිහිටවීමට හරියට ආර්ය භූමියට දරුවන් වදන මවක් වශයෙන් පෙනී ඉඳලා තියෙන සාරිපුත්‍ර සාන්දේ. ඕනෙම මොන જાති කෙනෙක් ආවත් සරුවචනාංශ ගාවට ඒ වැඩේ කරන්න දක්ෂකමක් තිබිලා තියෙනවා. ඒ සෝවාන් කරපු කෙනා එහෙම නැත්නම් ආර්ය භූමියට ප්‍රසූත කරලා පස්සේ මොග්ගලන් සාංශේ තාත්තා වගේ අරගෙන අර හදපු දරුවා දැඩි කිරීම කරනවා. ඇති කරන එක සාරිපුත්‍ර ස්වාමීන් දැඩි කිරීම කරන මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පුදුම හැඟීමක් තිබිලා තියෙනවා මේ අපි වගේ පස්සේ මේ ශාසනයට ඇවිල්ලා මේකේ රස බලන පිරිසක් එනවා. එතෙන් දෙනකොට විනය පිරිහිලා, ධර්මෙ පිරිහිලා, নানা ප්‍රකාර භාවනා ක්‍රම ඇවිල්ලා උවමනාව තියෙනවා අහිංසකයි මැට්ටෝ. හම්බෙලා තියෙන්නේ පටලවිච්ච දෙයක්. ඉතින් මේක මේ මේක ආධුනිකයට ලොකු බර ප්‍රශ්නයක්. ආධුනිකයට කාරණා දන්නේ ලැබිච්ච දේ යොමුවක් තියනද ගොනුවක් තියනද ව්‍යාකරණයක් තියනද කියලා දැනගන්න එක ආධුනික මනසෙන් කරන්න බෑ. ඒ නිසා සාරිපුත්‍ර සාංශය ගොනු කරලා කරලා කරලා අර එන කෙනෙක් වෙනුවෙන් හදලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒක මහා සංගීතයට සම්බන්ධ වෙන මහා ස්වාමීන් වහන්සේලා ඒතකොට සරුවචනන්ස ඔක්කොම අනුමත වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා මින් එහාට අපිට ආය මේක දිනු කරන්න ක්‍රමයකුත් නැහැ. ඒක පරි පිරිහෙලන්න කවියකුත් නැහැ. ඒ නිසා අපි යම් වෙලාවක මේ රාමු ඇතුලේ වැටුණා නම් අපි ඉතින් බුදුහාමරට අනුගත වුණා වෙනවා. සාරිපුත්‍ර සාංශර අනුගත වුණා වෙනවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය සංගීති සූත්‍රය වගේම යම් කිසි කෙනෙක් හදාරනවා නම් ඔය ත්‍රිපිටකය මෙන්න මේකයි කියවෙන්නේ කියලා සමස්ත කරන්න සම්පින්දනය කරන්න පිටු කරන්න පුදුමාකාර මේ හැකියාවක් ලැබෙනවා හැකි කියලා හිතෙනවා. එහෙම නැත්නම් ඉවර කරන්න බෑ සූත්‍ර 15000කට වැඩි වැඩි. සමහර සූත්‍ර දීඝනිකාය සූත්‍ර පිටු ගානක පැතිරෙනවා. මාත්‍රිකා විශ්ෂේ රාශියක් තියෙනවා. ජවනිකා රාශියක් තියෙනවා. සමහරට අංගුත්තර නිකායේ එක සූත්‍ර එක වචනයයි තියෙන්නේ. කුද්දක නිකායේ සමහර සූත්‍ර ඒ වචන තේරෙන්නේ නැහැ. ඒ වගේ මේ විශාල ෆෘට්තල දෙකක් වගේ හදලා තියෙන එකේ ඔය මුළු එකම මම කාලා තියෙනවා මුළු එකම රස විඳලා තියෙනවා කියලා අඩු ගන්න සූත්‍රමේ වශයෙන් හරි ගන්න මේ දසුත්තර සූත්‍රය හොඳ මාතෘකාවක් වෙනවා ඒ නිසා මේ අතිපරිවට්ට දේශනා කියලා කියනවා එහෙම නැත්නම් උඩු ඔක්කොම සමස්ත කරලා කියන දේශනා ඉතින් අපි නිස්සන වනේදී මේක ඉස්සරහින් තියාගත්තා දේශනාවලි වලට එකින් එක එකින් කියන මුත්‍ය අපි දැන් දේශන වැඩමුළුම 40කට වැඩිය පාත්‍රලා තියෙනවා මේ දසුත්තර සූත්‍රයේම. ඒ නිසා එකේ පොත, දෙකේ පොත, තුනේ පොත, හතරේ පොත, පහ, හය, හත ඉවර කරලා තියෙනවා දැන්. අද ওই මාතෘකා තිබ්බේ දසුත්තර සූත්‍රයේ අටේ ඉලක්කම් තියෙන පොතට. හැම එකේම අහන්නේ ප්‍රශ්න 10ක්. ඒ ප්‍රශ්න 10ට උත්තර එක වශයෙන් දෙන්න, දෙක වශයෙන් දෙන්න, තුන වශයෙන් දෙන්න කියලා හරියට අපි පුංචි කාලේ දෙකේ චක්‍රේ තුනේ චක්‍රේ හතර චක්‍රේ කටපාඩම් දෙනවා වගේ බොහොම ලස්සන සැකිල්ලකට දාලා හදලා තියෙනවා. ඉතින් අද ගන්න හදන්නේ කතමේ අට ධම්මා බහුකාරා. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ ද්වේ ධම්මා බහුකාරා ත්‍රි තයෝ ධම්මා බහුකාරා ආදි වශයෙන් ප්‍රශ්න 8ක් අහලා දැන් අටවෙනි එකට අහනවා මෙවැනි භාවනාවක් කරන සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට යෝගී යෝගිනියකට භික්ෂු භික්ෂුණියකට වඩාත්ම උපකාර කරන ධර්ම මොකක්ද කියලා. ඉතින් ඒ උපකාර ධර්මය අහන ප්‍රශ්නෙන් තමයි තව ප්‍රශ්න 10ක් අහලා අටේ කරුණු ඉදිරිපත් කිරීමෙන් තමයි මේ අටේ පොත ඉවර වෙන්නේ. ඉතින් අපි මේ සුබෝධ භාවනා මධ්‍යස්ථානයේදී ආරම්භ කරනවා අටේ පොත. උපකාරක ධර්ම අට මොනවද කියලා අහුවොත් ඒක මේ ශාස්ත්‍රයේ වළංගු ප්‍රශ්නයක්. නිසා යෝගාවචරයේ දැනගන්න ඕනේ. එහෙම දෙයක් නැහැ කියන්නේ නැතුව එහෙම එකක් පුත්‍රජානන්සේ දේශනා කරලා තියෙනවා සාරිපුත්‍ර සංසේ අටේ පොතේ ඉස්සලම අහන්නේ ප්‍රශ්නේ. ඒකට උත්තරේ මේකයි කියලා අඩු ගන්න මේකේ ප්‍රභවය මේකයි මෙන්න මේකෙන් ගන්න පුළුවන් කියන තරමට හෝ දැනීමක් තියෙනවා නම් Tamanට ඒක බුද්ධ දේශනාව නැත්නම් බුදුරජාණන්සේගේ ඉගැන්වීම් පිළිබඳව සුත්තමේ ඥානයකට අවශ්‍ය කරන කොටසක්. මම කියන්නේ ඒක නිවන් දකින්නයි කියලා. නමුත් එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ ශාසනය. කතමේ අට සම්මා බහුකාරා. භාවනා කරන කෙනෙකුට නිවන් දකින්න කැමති කෙනෙකුට වඩාත්ම උදව්පකාර කරන ධර්ම අට මොනවද කියලා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඇහිීමේ සාරිපුත්‍ර සාංශේ පිරිසේ අවධානය ගන්නවා මම දැන් අටක් කියලා දෙන්න හදන්නේ. උපකාරක ධර්ම අටක්. ඊට පස්සේ ප්‍රශ්නෙට පොකුරක් වශයෙන් එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් මාත්‍රුකාටික වශයෙන් අට විස්තර කරනවා අට හේතු අටපච්චයා ආදි භ්‍රමචර්යාය පඤ්ඤාය අපටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තಂತಿ මේ භ්‍රමචරි ආදි භ්‍රමචරිය කෙනෙකුට නැත්නම් මේ භ්‍රමචරියට බහින එහෙම නැත්නම් ආදි කම්මික යෝගාවචරයෙකුට එනතන නවකේකට කියලා අලුත් වචනක් තියෙන්නේ. අන්නේ නවකේට අවශ්‍ය වෙන හේතු ප්‍රත්‍ය කරුණාට මොනවද? තාමත් නොලැබිච්ච ප්‍රඥාව ලබා ගන්න හෝ දැනට ලැබලා තියෙන ප්‍රඥාව දියුණු භාවයට පත් කරන බිහියෝ භාවය වේපුල්ලාය භාවනා පරිපූර්ණියා සංවත්තන්ටි. ඒ තියෙන එක විපුල භාවයට පත් කරන්න භාවනාවෙන් පිරිච්ච බවට පත් කරන්න අවශ්‍ය ප්‍රඥාව දෙන හේතු ප්‍රත්‍ය මොනවාද කියලා. ඉතින් මම හිතනවා ඒක අපිට අදාළයි. අපි ආධුනික වශයෙන් බැලුවොත් එහෙම නැත්නම් යම් ප්‍රමාණයක ධර්ම දිගේ ඉදිරියට ගිය කෙනෙක් වශයෙන් බලනකොට අපි මේ මේ ප්‍රඥාව පහළ වීමට එහෙම නැත්නම් මේ අපි ගත්ත අනුග්‍රහිත පහ ගත්තොත් විපස්සනා අනුග්‍රහිතේ පහළ වීමට ආසන්නෙන් බලපාන හේතු ප්‍රත්‍ය මොනවාද කියන එකයි අහන්නේ. <clears throat> ඒක ආධුනිකයෙක්ගේ පැත්තෙන් අහන්නේ. ඉතින් ඒක නිසා කාටත් වගේ දැනගන්න වෙනවා නැත්නම් ආධුනික මට්ටම ඉක්මවලා ගිහිලා තිබ්බත් මූල ධර්ම වශයෙන් මෙන්න එකයි ප්‍රශ්නේ මෙන්න මේක උත්තරේ කියන එක දැනගන්න මේක යම් ප්‍රමාණයක දොර විවෘත කර දීමක් මංගලාවතරණයක් සිද්ධ කළ දෙනවා. ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශේ මේ පෙන්නන කාරණාවට අපි හිත යොදමු. එතනින් තමයි අපේ දවසේ ධර්ම දේශනාවේ මාතෘකාවට හිත දැම්මා කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොටමත් අපි ඒකට පෙළ පෙළ සකස් කරගන්නම ඇය භාගයක් විතර ගිහිලා තියෙනවා. ඒකට කරුණාව වචනය කරන්න. ඉතින් ඒ කරුණ අට පොදිය වශයෙන් ආසන්න හේතු ආසන්න කාරණා මේ ප්‍රඥාව ඇති කරන්න කියලා එක එකක් දැන් උද්දේශ කර වශයෙන් දේශනා කර උපකුර නිද්දේශ වශයෙන් වෙන්කර දක්වනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒත් ඒක විදිහකට බලනකොට සංක්ෂිප්තයක් එහෙම නැත්නම් කියනවා නම් කෙටි කර දේශනා කිරීමක් මේකේ දැක්වෙන්නේ. ඉදාහුසෝ බික්කු සත්තාරංවා උපනිසාය විහෙරති අඤ්‍යතනංවා ගරුඨාණිය සබ්බක්මචාරීන් යම් කිසි කෙනෙක් මේ ආධිකම්මික යෝගාවචරේ නවකයෙක් එහෙම නැත්නම් මේ ධර්මයට බැස ගන්න කෙනෙක් සරුවච්චන් වහන්සේ හෝ ඒ සරුවච්චන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සත්තාරං වා උපනිෂාය විරති අඤ්‍යතරං වා ගරුට්ටාණීය සබ්‍රක්‍මචාරී ඒ බුදුආමරගේ ශ්‍රාවකයෙක් හෝ ඇසුරු කරනවා. යතාස්ස හිරොත්තප්පං පච්චපට්ඨිතං හෝති පේමංච ගාරවංච. ඒ කෙනා කෙරෙහි බයලජ්ජා සහිතව තමන්ගේ මේ ගුරුවරයා කෙරෙහි, කල්යාණ මිත්‍රයා කෙරෙහි, සත්පුරුෂයා කෙරෙහි බයලජ්ජා සහිතව ඉන්නවා පේමංච ගාරවංච. යාට බොහොම ප්‍රේම කරනවා, ගෞරව කරනවා. මේක තමයි තාමත් නොලව ලබා ගන්න බැරි වුණා වූ ඒ ප්‍රඥාව ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්මාටෙන් පළවෙනි මේක. ඉතින් මේක වෙන තැනකින් අපි වෙන තැනක සරුවචාන්සිය දේශනා කරපු සාධක සූත්‍රයක් ගත්තොත් දවසක බුදුරජාණන් වහන්සේත් එක්ක ළඟම හේවණැල්ල වගේ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ජේතවනාරාමේ හේවණැල්ලේ හැන්දවරුවේ භාවනා කර කර ඉන්නකොට උන්වහන්සේට විශාල සතුටක් එනවා. මේ භාවනාදී හම්බෙන මේ නිර්ාමිෂ සුඛය. කියන්නේ ඇහ කන දිවනාසයෙන් එන සැපක් නෙවෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් එන සැපක් නෙවෙයි වයින් වෙන්වීමේදී ලැබෙන ආමිෂයෙන් වෙන් වෙච්ච නිර්ාමිෂ සුඛයක්. ඉතින් මේක හම්බෙච්ච ආවිදලා ආනන්ද සාංශට විශාල ගෞරවයක් ඇති වෙනවා සරුවචනාංශය කෙරෙහි. ওই කියන විදිහට ගෞරව සම්ප්‍රයුක්ත භාවයේ ප්‍රේමණීය භාවය පහළ වෙනවා. බයලජ්ජාව පහළ වෙනවා. අනේ මොන තරම් උතුමෙද්ද මේ මට මේ අම්මා අප්පාවත් දීපු නැති මට්ටමේ බූදලයකින් රටක් රාජ්‍යකින් ලැබෙන්නේ නැති අපේ සතුටක් නේද ලැබෙන්නේ කියලා පස්සේ උපස්ථාන කිය වෙලාවේ ਸਰවචනාංශේ වැඳලා ਸਰවචනස මතක් කරනවා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා අපි මේ කරන ඔක්කොමත් හරි. එහෙම නැත්නම් අපි මේ කරන Brahmacharya සඳහා අපි ලොකු කැපකිරීම කරනවානේ. කෙවල් දොරවල් තාරිනවා ගෑනු දරුවා අතහරිනවා, චංචල නිශ්චල දේපල අතහරිනවා. ඒ ඔක්කොමත් හරි මේ වැඩෙන් භාගයක්ම ඉවරයි ස්වාමීන් වහන්සේ මේ හරි මිත්‍රයා, කල්යාණ මිත්‍රයා දැකපු දාසේ. එහෙම සත්පුරුෂයා දැකපු දාසේ ඒ වැඩේ හරි. 150ක්ම ඉවරයි කියලා ආනන්ද උතුර පුදුරන් කියනවා වෙති පිච්චාව හෝම නතරෙන්ට ආනන්ද 150ක් නෙවෙයි 100ක්ම ඉවරයි. අප මේ ඉල්ලන Brahmacharya මේ ගර්ගත කරන දුෂ්කරතා අප මේ විඳින සියල්ලක්ම අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍ර හම්බ වෙනකම්. කල්යාණ මිත්‍ර ලැබීමම Brahmacharya 100ක් හමාරයි. ඉවෙනි Brahmacharya සම්පූර්ණ කරන කල්යාණ මිත්‍යා කරේ බයලජ්ජාව තියනවාද? ගෞරවේ ප්‍රේමේ තියනවාද? ඉතින් ගෞරවේ ප්‍රේමේ සහ බයලජ්ජාව තියෙනවනම් යා නිවන් දැක්කා. හරි නියම සාස්ෘණාන්තය හම්බ වෙලා. එවනතයි සාස්ෘණාන්සේ ගෝලයක් හම්බ වෙලා. එයා කෙරේ 100%ක්ම බයලජ්ජාව පවට බය සහ ලැජ්ජා වශයෙන් ගුරු ගෞරවය පහළ වෙනවනම් එහෙම නැත්නම් කියනවනම් ගෞරවනීය භාවයේ ප්‍රේමණීය භාවයේ පහළ වෙනවනම් භ්‍රමචරියම ඉවරයි. ඉතින් ඒ අනුව බලනකොට මේක 100%ක්ම ඇදහිල්ල මත තියෙන ධර්මයක්ද? එහෙම නැත්නම් තව කෙනෙක් මත තියෙන ධර්මයක්ද? එහෙම නැත්නම් මේ ගුරුරයා කෙරෙහි ශ්‍රද්ධාව කියන තමන්ගේ හදවතින් එන ශ්‍රද්ධා ගුණේ පමණක් මත තියෙන ධර්මයක්ද බයලජ්ජා මත විතර තියෙන ධර්මයක්ද ප්‍රේමණීය ගෞරවණීය භාවයේ මත තියෙන ධර්මයක්ද කියලා ඕනම කෙනෙකුට විචනය කරන්න පුළුවන් ඒ මොකද අද ඒ තරම්ම ආගම් තියෙනවා ලෝකේ භාවනා ක්‍රම තියෙනවා ලෝකේ ඒ ගුරුන්වහන්සේ කෙරේ පුදුම ඇද බැඳ ගැනීමක් කරගෙන තියාරිනවා ඒ ගුරුවරයා කෙරේ පුදුම ප්‍රේමණීය භාවකුත් තියෙනවා පුදුමාකාර ගෞරව කටයුතුකුත් තියෙනවා නමුත් ඒ දෙන්නම ගිහිල්ලා නැහැ කොහොක්වත් ඒ අතින් බලනකොට අපි දුර්වල වෙන්න පුළුවන්. සමහර ආගම් වලට මේ මිනිස්සු කැප වෙලා තියෙන හැටි බලනකොට කරු කරු කරන හැටි දිහා බලනකොට ඒවට පෙම් කරන හැටි ගෞරව කරන හැටි බලනකොට අපි ළඟ එච්චර නැද්දෝ කියලා හිතෙන් තරම් කරු කරනවා. නමුත් ඒ කරු කරන ගෞරවකාරලා කාරව ලබන කෙනා නිවන් දහුව කෙනෙක් නෙවෙයි. අව පුදුම විදියට බැඳීමක් තියෙනවා. ඒක තියා බලනකොට මේ බෞද්ධ වෙන අපි බණ භාවනා කරන අපි කරකොලතරියා වගේ. නමුත් දෙන්නම යන ගමනක් නැහැ. ඉතින් ඒක නිසා මේ ගුරුවරයෙක් ඇදහුවාට ඒ ගුරුවරයා කියන දේ කරන කරන දේ කියන දේ කියන දේ කරන කරන දේ කියනවාද කියන එක බලන්නේ ගුරුවරයාගේ ඇහෙන්ද ගෝලයාගේ ඇහෙන්ද කියලා බැලුවොත් 100%ක්ම ගෝලයාගේ ඇහි. ගෝලයාට තේරෙන්න ඕනේ මේ මුන්නාන්සේ කරන්නේ පිස්සුවක්ද රට කලබන වැඩක්ද? ජාතිය විහිළුවට ලක් කරන වැඩක්ද? නැත්තම් භාවනාවක්ද කියලා. ඉතින් ඒක දැනගන්න පුළුවන්කමම ලුණු මිරිස් කන මොලයක් ඇති වනසුරු විතරයි කරන්න පුළුවන්. නැත්නම් ගුරුවරණයි පෙන පෙන්නන්න හැදුවට, විභූෂණ පාන්න හැදුවට, ඒ දක්ෂකම් වලට මත් වෙනවා නම් ඊට වැඩිය හොඳයි කුඩු ගහන එක. ඊට වැඩිය හොඳයි බොන එක. ඊට වැඩිය හොඳයි ස්ත්‍රී දූර්තය. ඊට වැඩිය හොඳයි සූදු කෙලින එක. ඒ නිසා කිසිම කෙනෙකුට මේ සූදු කෙලියය කුඩු ගැහුවයි කියලා බනින්න බෑ හැම කෙනාම කුඩු ගහලා ඉන්නේ. හැම කෙනාම කවුරු හරි කෙනෙක් අල්ලගෙන මත් වෙලා වැඩ. ඒ නිසා මදයට සහ ප්‍රමාදයට හේතු වෙන කරුණක් වෙන්න පුළුවන් ගුරුවරයාම. ඉතින් ඒ ගුරුවරයා මදේ ප්‍රමාදේ නැති කිරීමට කතා කරන කෙනෙක්ද නැත්නම් මදේ ප්‍රමාදයට ලක් වෙන කෙනෙක්ද කියලා කියනවා නම් ගුරුවරයාට පිස්සු නම් ඒ පිස්සුවම ගෝලයට තියෙන්න ඕනේ ගුරුවරයෙක් අනුගමනය කරන්න. සයිකෝපැත් කෙනෙක් පිටිපස්ස යන්නේ කෝ සයිකෝපැත් කෙනෙක්. ඒක ජම්මානුගතව යන එකක්. ඉතින් මම මේ යන්නේ මගේ ආසාවල් ඉෂ්ට කරන්න පුළුවන් ගුරුවරයෙක්ද එහෙම නැත්නම් නිවන් දකින ගුරුවරයෙක්ද කියලා තීන්දුව ගුරුවරට දෙන්නේ නැතුව Taman තුනට ගන්න තරම් වික්ත ප්‍රතිබල සහිත ගෝලෙක් ඒ પરමාර්ථයෙන් ගුරුනාසි කෙනෙක් දැකලා බලලා උන්වහන්සේ ළඟ ජීවිත පරිත්‍යාගයෙන් ගත කරනවා නම් ඒකට අපි කියනවා 100%ක්ම භක්මචර්ය මේ ගුරුනාථේ අනුගමනය කිරීමෙන් ලැබෙනවා කියලා. ඉතින් ඒ තරම් අපිට විචක්ෂණ බුද්ධියක් තියනවාද? ඒ තරම් අපිට තීන්දුව කිරීමේ ශක්තියක් ගන්න වටිනවද? නැත්නම් ගුරුවරයා කෙරෙහි විනිශ්චය කරන්න. මතය ප්‍රකාශ කරන්න. ගුරුවරයා විමර්ශනයට ලක් කරන්න අයිතියක් ද මේ කතා කරන්නේ. එහෙම නැත්නම් ගුරුවරයා දකින්නකොටම වැඳගෙන ගරුගාරව තියාගෙන හිරොත්ප්පන් ඇති කරන එකක්ද තියෙන කියලා බැලුවොත් මේකෙදි වගකීම වැටෙන්නේ ගෝලයාට. ඒක නිසා කවුරු මොන જાතියෙන් නැටුම් පෑවත් තමයි මේ ඔක්කොම දිහා බලලා බලන්න ඔක්කොම දිහා බලන්න ඕන කියලා මම කියනවා. බලලා මෙන්න මෙතනයි මේ කරන දේ කියන කියන දේ කරන තැන කියලා දැනගෙන අන්න එතෙන්ට සැදී පැහැදී ගත කරනවා කියන එක අහම්බයක්වත් ඥානගත වෙන එකක්වත් දෙමාපියන්ගත් දෙන එකක් නෙවෙයි පරිණාමයේ ඉතාමත් වැදගත් සම්දිස්ථානය. ඒ නිසා අපි ඉදිරි පිට එක එක නැවිලා රංග දක්වලා යනවා. නිකන් රූපසුන්දරී තරගයකට ඇවිල්ලා බාගෙට හෙළුවෙන් ගෑනු ඇවිද ඇවිද යනවා. කොයි ගෑනිද ලස්සන කියලා හොයන්න කීර ගියාම දැන් පිරිමියාද දන්නේ ගෑනි කියලා ලස්සන දක්වන ගෑනිද පෙන්වන්නේ කියන එක තමයි අද භාවනා ලෝකෙදී ආ බලපෑම් පේන්න තියෙන්නේ. එක එකනා নানা ආකාර අංග භූෂණ පරිස්කාර භූෂණ කරනවා. කරපම් බලාගෙන කරන්නේ අන්තිමට මේ විනිශ්චය කරන්නේ. ඒ විනිශ්චය කරන කෙනා මොන උපමානයටද විනිශ්චය කරන්නේ? වික්ටෝරියානු යුගයේ ඉඳලා අද දක්වා ගෑනු ලස්සන කියලා කියන්නේ මොකටද කියන කෙනේ වෙනම පොත් තියනවා ලියලා. තිසර තන ඇති වටකුරු පස්සක් ඇති සීහිණි ගැති ගෑනු කියලා අපේ පොත්වල ලියලා තියෙනවා. මේක තීන්දුව කරන ගෑනිද බලන මිනිහයි. ආනි වගේ තමගේ ගුරුන්වහන්සේ දිහා බලලා උන්වහන්සේගේ වැඩ කරන දේ කියන කරන දේ කියන කරන කියන එකට බුදුරජාණන්සේ ප්‍රමාණකරණය කියලා කරන එකක් තේරුම් කරලා තිනවා ප්‍රාමාණික සූත්‍රය කියලා රූප ප්‍රමාණ ලෝක ප්‍රමාණ ගෝස ප්‍රමාණ ධම්ම ප්‍රමාණ කියලා. තව කෙනෙක් දැක්කට පස්සේ ඒකේනා රූප ස්වභාවයෙන් රූපේටද මත් වෙලා තියෙන බැලුවොත් අද මුළු ලෝකෙම යන්නේ ඒකට. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කලාවක් තියෙන. ඒකේ පෙන්වන්නේ මොනවත් නෙවෙයි. ඒක පැත්තක් උපනංගලා පෙන්නනවා. ඊට පස්සේ ඔක්කොමලා ඒ විදිහට ඔක්කොම හිතාගෙන යන්නේ එකේ අද ඕනම කම්පැනියක් අරන් බලන්න. 40ක් විතර වියදම් කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට. බඩු ප්‍රොඩක්ට් ක්වොලිටි එක මොකක්වත් ඕනේ ඉදිරිපත් කිරීමේ දක්ෂකම තියෙනවා නම් මවාපෑම දක්ෂකමක් තියෙනවා සෝබනේ තියෙනවා නම් අපේ ලොකු සාංශ ඉන්න කාලේ කියන ඔකේමනන්ද සාංශේ ගොම්බෙට්ටක් උනත් කමන්නේ පොලිතින් කොලේ ගෙතලා ලස්සන ලේබල් එකක් ගහලා ඇරියොත් විකිනනවා. ඒකේ අන්තර්ගතය මේකයි කියලා ගොම්බෙට්ටක් දැම්ම ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ගන්නෙ බඩු පෙනුමට. ඒ ඒ සුපර් මාකට් වල ඒ බඩු පැක් කරන්නේ ඔක්කොම ඒ ප්‍රාරිභෝගිකය අල්ලන ක්‍රමයට මිසක් කවුරු හරි නිකමට හරි හිතනවාද ඒගොල්ලෝ ඔච්චර මහන්සි මේ අපේ ශරීර සෞඛ්‍යයට කියලා. එහෙනම් අපිට මේ ආර්ථිකය හදලා දෙන්නේ කියලා. කද්දාවත් නැහැ. ඒ නිසා රූප ප්‍රමාණයට යන මිනිස්සෙකුට තමගේ ගුරුවරයා කවුද කියලා අල්ලන්න හම්බෙන්නේ. එයා තමන් රූපෙට ප්‍රිය කරනවනේ. එයා රූපේ ලස්සන කෙරෙ පිටිපස්ස යනවා. ඊට පස්සේ ගොහස ප්‍රමාණය. මේ රට්ටු ජනමාධ්‍ය කොච්චර එයා උස්සලා තියනවද කියන එක. ගෝසාව. අද විතර ඒ විශේෂයි තුච්ච පාහර නොකෑනම මන දහපතුර වැඩක් වෙන යුගයක් තාම මම දැකලා නැහැ. ඒ තරමටම ආගම පවා ධර්මේ පවා මේ පැත්තට යොදලා තියෙනවා. කවුරු හරි කිව්වත් අර ලොකෝයි කියලා ඒ පිටිපස්සේ ලක්ෂ ගණන් ඇදිලා යනවා. ගෝසාව. ගෝස ප්‍රමාණය. ඒ කියන්නේ රට්ටු අර කැලේ ඉන්න හාව පිටිපස්සේ ගිය අනෙක් වල් සත්තු ටික වගේ හාව දූපතට දුවනවා. කිසි කෙනෙක් ඒක මේ බලන්න යන ඉතින් ජනප්‍රිය නම් ජනමතයට එකඟ නම් යනවා. ඊට පස්සේ නා ලූක ප්‍රමාණය කියලා එකක් ඊටාම රූක්ෂ ප්‍රතිපත්ති රකින්නක රූක්ෂ ප්‍රතිපත්ති රකින්න එක පිටිපස්සෙත් යනවා ඉතින් ඒ නිසා අද මගෙන් නියෝජනය වෙනවා ගොඩක් වෙලාවට මේ අරණ්‍ය වාසී සංඝයා අරණ්‍ය වාසී සංඝයා හරියට අද දුක් විඳින අනවශ්‍ය රූක්ෂ ප්‍රතිපත්ති රකින්න ගිහිල්ලා ඒකේ වැඩි හරියක් දුක් විඳින්නේ මෑණිවරු පැවිද්ද වුණාට පස්සේ තාමත් දැඩි විදියට තමන්ගේ කයට වද දෙනවා ඒක ඊටාම දැඩි කරන්න ගිහිල්ලා ලෙඩ වෙනවා. බණ භාවනාවක් කරගන්න බෑ අඩි 10 15 පයින් ඇවිදින්න බෑ වැස්සක් කවුවක් ආවොත් බේරෙන්න බෑ මොකද අර රූක්ෂ ප්‍රතිපatti රැකීම බුදුරජාණන් වහන්සේටත් අවුරුදු 6ක් විඳවන්න වුණානේ පැවිදි වෙන්න ඉස්ස බුදු වෙන්න ඉස්සලා ඒ ඒ කාලේ තිබුණේ ඊටාම රූක්ෂ ප්‍රතිපatti රකින්න කියලා හොඳයි කියන කතාව. ඉතින් මෙච්චර මේ දසපාරමිතා පෙරච්ච බුද්ධාංකුරයන් වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කරවත පිරුවා. ඒක නිසා හැම කෙනෙක්ම විශේෂයෙන්ම බණට භාවනාවට පෙළඹිච්ච අරණ්‍ය වාසී සංඝයා ඒ රූක්ෂ ප්‍රතිපatti ටිකක් උනාට වැඩි යනවාද. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් අරණ්‍ය වාසී සංඝයාට කැමතියි. මොකද ඒගොල්ලෝ රූක්ෂ ප්‍රතිපatti රකින්නවා කියන්නේ. ඉතින් රූක්ෂ ප්‍රතිපatti රකපපමණින් නිවනට ලං වෙනවද කියන කාරණාව විස්තර කරන්න යනකොට දරුවචාන්සේ චුල සීනාල් සූත්‍රය කියලා මම උඹලෝ කරන ඔක්කොම කරලා තිනෝකේ යන්නේ අවුරුදු 6ක් මං ගියා බඩාත ගාන පිටාත ගෑවෙන මට්ටමට යනකම් ඇඟ දුර්වල වුණා. ඒක බත් ඇටයක් ගිරිනකොට ඒ බත් ඇටේ යන හැටි පේනවලු ඇඟ දිගේ. ඒ තරම් ඇඟ දුර්වලයි. ඕකේ යන්න බෑ. ඒ කියන්නේ සුඛෝපභෝගී වෙන්න කියන එක නෙවෙයි. නැත්නම් රූක්ෂ ප්‍රතිවිවත්ති නිසා ජනයා ඇද ගැනීම කියන කාරණාව රූප ප්‍රමාණයටත් ගෝස ප්‍රමාණයටත් වැඩිව සිද්ධ වෙනවා. ඒක නිසා ඒක නිසා සුඛෝභෝගී වෙන්න පාරිභෝගකත්වයට යන්න කියන එක නෙවෙයි තියෙන්නේ. සිව්පසේ පාවිච්චි කරන්න නිවන් දකින්න. එහෙම නැතුව සුඛෝභෝගීලා පාවිච්චි කරන්නත් එපා. සිව්පසයෙන් කරන්න තියෙන වැඩ භාවනාවෙන් වෙන්නේ නැහැ. එච්චරයි මතක තියාගන්න. බත් කාලා වෙන වැඩේ භාවනා කරලා කරන්න බෑ. ඇඳුමෙන් වෙන වැඩේ භාවනා කරලා කරන්න බෑ. සීනාසනෙන් වෙන වැඩේ භාවනා කරලා කරන්න බෑ. ඒවා ඒ ඒ ද්‍රව්‍ය වලින් කරගන්න. ඒවා ප්‍රයෝජනෙට සලකලා හරියට දැනගන්න ඕනේ. මෙන්න මෙච්චරක් ආහාර ගන්න ඕනේ. මෙන්න මේ මේ විදියට සිවුර සකස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහේ සේනාසනයක් ලැබුණොත් ඇතින් එහාට යන්නේ නැතුව කියලා ඒවා පිළිබඳව තියෙන ප්‍රයෝජන සලකලා වැඩ කරන හැටි දිහා බලනකොට අද අර රූක්ෂ ප්‍රතිපත්තියට යන ගතියක් තියෙනවා ඉන්දියාව ටිකක් හැර වැඩි එක. සර්වචනසෙත් එක්කම රාජකීය පවුලකින් ඇවිල්ලා පැවිදි වෙච්ච දිගණ්ඩනාත පුත්ත ඇඳුමක් ඇඳෙත් නැහැ බත් කෑයි බිම දාලා යන පාර මොනර පිලකින් පියපියා ගියේ කටට මොකවාඩමක් බැඳගෙන හිටියා. හුස්ම ගන්නකොට සත්තු ඇදිරෙයි කියලා. ඉතින් මේක දකිනකොට ඕන කෙනෙක් හිතුවා බුදුහාමුදුරන්ට වඩා මෙයා රූක්ෂ ප්‍රතිපත්ති කියලා. නිසා දේවදත්ත එකෙන් කීපයක් අහුලන ගිහිල්ලා බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා කිව්වා අරණ්‍ය වාසී සංඝයා කවදාකවත් මස් මාළු නොකයිතු. අරණ්‍ය වාසී සංඝයා ගස් මුලම විශීතුයි. අරණ්‍ය වාසී සංඝයා පාංශු කුලම දැරිය යුතුයි. ආදි වශයෙන් කියලා නීති පහක් දැම්මා. එයා දන්නවා දැන් ওই ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වගේ තමයි. දැම්මට ප්‍රතිබුද්ධමත බාරගන්නේ නෑනේ. බාරගත්තේ නැතුව රස විරුද්ධ වෙන්න පුළුවන්. පොඩි ඔය ටැක්ටික්ස් ඒ කාලෙම තිබිලා තියෙනවා. අපේම අපේ පොතේම තිබිලා තියෙනවා. දේවදත්තම කරලා තියෙන පුතණ ඒක නෑ. මම මේව කියන්නේ මස් මල ගන්න ඕන එක කාපන්න නැති එක නිකන් ඉරපන්. පාංශකුල සිවුර හොඳයි නැති උනා කියලා ප්‍රශ්නයක් නෑ. ගස්මුලෙම ඉන්න පුළුවන් නම් හොඳයි නැති උනා ප්‍රශ්නයක් නෑ. ආදි වශයෙන් මේ මුදල් පරියන්නේ මුදල් පරියන්නේ තිබුණා. වගේ කාරණා පහක් දාලා තියෙනවා. ඒතර බුදුරජාණන්සේ මොකද ප්‍රතික්ෂේප කරුවේ කියලා කියන්නේ ඒ අවස්ථාව හැටියට කාලගුණ හැටියට පුද්ගල ભેදේ හැටියට ඒ භ්‍රමචර්ය රැකීම වෙනස මිසක්කා ප්‍රතිපදා ප්‍රූක්ෂගතිය නෙමෙයි මෙතන අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක අද මම දැකලා තියෙනවා හුඟක් වෙලාවට අරණ නිවාසී සංඝයා සහ මෑණිවරු බුද්ධුම විඳවිල්ලක් විඳවනවා. ඒ ආහාරයෙන් සිව්පසෙන් ලබා ගන්න පුළුවන් ලබාගෙන ලස්සනට භාවනා කරන්න පුළුවන්කම තියෙද්දි මේ රූක්ෂ ප්‍රතිපatti. ඒක තමයි මට කියන්න බෑ මෙන්න මේකයි රූක්ෂ ප්‍රතිපatti නොවෙන්නේ කියලා හැඟීමක් දෙන්න පුළුවන්. බුදුරජාණන් සිව්පසෙ අපිට දීලා තියෙනවා මේ මේව Brahmacharya රාහස පිළිබඳ මෙන්න මේ විදිහට සිවුරු පාවිච්චි කරන්න මේ විදිහට ඇඳුම් පාවිච්චි ආහාර පාවිච්චි කරන සීනසන පාවිච්චි කරන ඊළම්පස බෙහෙත් කීලක ලියලා තියෙන නිසා ඒක බල්ලා ඒකදී තියෙන ප්‍රයෝජනෙ සලකලා. මෙන්න මේ තුනට ලෝකයා වුණාට රූප ප්‍රමාණ, ලෝක ප්‍රමාණ, ഘോഷ ප්‍රමාණ, ධර්ම ප්‍රමාණයට කවුරක්වත් අහු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. කිසිම කෙනෙක් මේ මේ මම මේ මහන්සි වෙන්නේ මේ වැඩමුළුවකට එන්නේ සීල් රකින්නේ මේ සුදු අඳින්නේ මේ රැයට නොකා ඉන්නේ ධර්මය අවබෝධ කිරීමට කියන එක ලක්ෂකට කෙනෙකුට තේරෙන්නේ නැතිලු. ඒගොල්ලෝ මේ ප්‍රතිපත්තියයි මේ හැඩ හැඩ වටේ තියෙන ලෙල්ල බල බල ඉන්නවා මිසක මොකටද මේක කරන්නේ? මොකද්ද මේකෙන් තියෙන Brahmacharyaට අනුග්‍රහය? මොකද්ද මේකෙන් තියෙන කෙලස් කැපෙන්න තියෙන අනුග්‍රහය කියන එක දකින්න අපිට වෙලාවක් නැහැ. අන්න ඒ පැත්තෙන් බැලුවොත් නම් ගුරුවරයා කවුද කියලා අල්ලදැයි. ඒ පැත්තෙන් බැලුවොත් මේ රූප ප්‍රමාණට, ලෝක ප්‍රමාණට, ගෝස ප්‍රමාණට නෙවෙයි. ඒ පැත්තෙන් බැලුවොත් ඉතින් මම දැන් තියෙන ප්‍රශ්න තමයි අද ලෝකයේ ඒ වගේ ගුරුවරයෝ නැතිකම නෙවෙයි ප්‍රශ්නේ ගොඩක් නෑ යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ තියේදී මේ රූපේ ලස්සන ගුරුවරු පිටිපස්ස යන ගතිය. මේ ගෝසාව වැඩි ගුරුවරු පිටිපස්ස යන ගතිය. මේ ලෝක ප්‍රතිපත්ති යන කල පිටිපස්ස යන ගතිය වැටහෙන්නේ නැත්තේ අය කියලා තියෙන කාරණේ දානවා. වැටෙන්නේ නැත්තේ මොකද මේක කියලා දෙන්න පුළුවන් දෙයක්ද ඥානගත වෙන එකක්ද නැත්නම් කර්ම ශක්තිය කෙන එකක්ද කියන එක විස්තර කරන්න බෑ කියනවා. යම් කිසි කෙනෙක් මේ තොගයක් දුන්නාට පස්සේ තමයි ගැළපෙන දේ තෝරා ගන්නවා කියන එක උගන්වන්න පුළුවන් දෙයක්ද එනත්තම් ජම්මාන්තරගත වෙන ඥානගත වෙන එකක්ද කියන එකට පරිේශනයක්වත් සැලසුම් කරන්න බැරිලු. ඒ තරම්ම ධර්මයේ වටහිරට අද ගිහිල්ලා තියෙද්දිත් බටහිර යන රැල්ල. ලංකාව වගේ රටක ඉන්නකොට බටහිර ගිහිල්ලා කාලා තියෙන කෑමන දැකදකත් අපේ අමනියෝ ප්‍රතිපත්ති හදන මිනිස්සු ඉඳලා පුරණ හැම එකම බටේර ගතියලා ඉන්න හැටි බලනකොට මෙච්චරම ප්‍රති මෙච්චර මේ මේක පෙනිපෙනි තාමත් යන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකටමනේ තාමත් යන්නේ පෙරඳ ප්‍රචාරයටනේ කඩේට ගිහලා බඩු ගෙනාවට පස්සේ අයියේ බඩුව ගත්තේ කියලා දන්නේ මොකද අර රේඩියෝ එකේ ඇහුවෙච්ච නිසා ටෙලිවිෂන් එකේ දැක්ක නිසා කියනවා. ගෙනල්ලා බලනකොට ගෙදෙට්ට අදාළත් නැහැ. වැඩකුත් නැහැ. අද මිනිස්සුන්ගේ ආර්ථිකය දිහා බලන්න මේ මිනිස්සු අත්‍යවශ්‍යයි කියලා මොනවද ගෙදරකට ගෙන්නලා තියානින්නේ කියලා. බටහිර ලෝකෙ පෙන්නන මොනවදෝ කාරණා ටිකක් ගෙන්නලා තියන. ඉතින් පස්සපැත්තට විල්ලුද තිබුණාට බඩට ලුණු කැඳවත් නැහැ. හැබැයි පස්සට විල්ලුද හොයනවා. ඉතින් එහෙව් එකේ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න ඕනේ මගේ ගුරුවරයා ඒකට මට උදව් කරන්න ඕනේ කියන විදිහට හිටියට ගුරුවරයා තෝරනවයි කියන එක අද වෙලා තියෙන ගුරුවරු වැඩි නිසා ආධුනිකයා මුසුප් වෙලා. හැබැයි මේ පළවෙනියම පෙන්වන බහුකාර්ය ධර්මයේ ඛතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ අටේ පොතේනේ ඔක තියෙන්නේ එකේ ඇහුවොත් එහෙම අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ තමන් අප්‍රමාදය නම් ගරු කරන්නේ අප්‍රමාද ගුරුවරයා හොයනවා කියන එක එච්චර අමාරු නෑ ඒකයි මගේ අවුරුදු 40ක අත්දැකීම. තමයි මේ සෝබනේවත්, ගෝසාවත්, රාමුවවත් මොකක්වත් නෙවෙයි අප්‍රමාද ධර්මයේ රකින්න ගුරුවරයෙක්. එහෙම නැත්නම් කලියුත්ත කරන පමා වෙන්නේ නැති. නොකලියුත්ත නොකරන පමා වෙන්නේ නැති අප්‍රමාද ගුරුවරයෙක් නම් හොයන්නේ ඒක එච්චරම අමාරු නෑ. ඒකේ බුරුමේදී ඉස්සල්ලාම වතාවට අහනකොට ඒ මට උගන්වපු ගුරුවරයා මට හිතුණා මෙච්චරම බුදුහාමරගේ සියලු 84000 ධර්මස්කන්ධ මේ එකට දාන්න පුළුවන්ද කියලා. මේ මිනිස්සු මෙච්චර මත් වෙලා ඉන්න ප්‍රශ්නෙට තනි වචනෙන් උත්තර දෙන්න පුළුවන්ද කියලා. හැබැයි මේක මට හිතට නැගලා තිබුණා. හිතට නැගලා තිබුණා අපි මේ හොයනවා හොයනවා හොයනවා අපි එක්කෙනෙක්වත් මේ මේ විහිළුවක් නෙවෙයිනේ කරන්නේ. පුදුමාකාර කැපකිරීමක් නේ කරන්නේ. ඔව් එnde එnde වල්මත් වෙනවානේ. කොහෙන්ද මේක බේරන්නේ? එතකොට මේ පුරුම පන්දිස්වාංශ කතා කරලා කිව්වා එකයි. එක වචනයයි දැනගන්න ඕනේ. අප්‍රමාදේ විතරයි. මං සෑහෙන සැක කරා මේකට හිත සන්තෝෂ කරන්න කරපු දෙයක් වෙන්නේ නැති කියලා. මේ දසුත්තර සූත්‍රයට බණ කියන්න ගියාට පස්සේ ඉස්සල්ලාම මේක ඇමරිකාදී මේ සූත්‍රය යෝජනා කරේ. එතෙන්දි පේන්න තියෙනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. අප්‍රමාදය නම් මම හොයන්නේ මට අප්‍රමාදී පුද්ගලයා හොයනවායි කියන එක අමාරු නෑ. ඒක නිසා අපි මෙතෙක්කල් සාස්ත්‍රයක් හොයනකොට, ගුරුවරෙක් හොයනකොට, වෙන ක්‍රියාකාරකමක් හොයනකොට මොන කෝදුවෙන් මැල්ලද හෙව්වේ කියලා බැලුවොත් ගාක් වෙලාට පෙනේවි අපි අප්‍රමාදයට අප්‍රමාද කියන තව සමාන වචන තමයි සතිය කියන එක සතියට කොච්චර තැනක් දීලා තියෙනවද කියලා. ඉතින් මම ඔය අවුරුදු 30ක් විතර පැවිද්දෙම ගත කරලා තියෙනවා. ඒ ගත කරනකොට හුඟක් වෙලාට බණ කියන්නේ කොහෙන් කරකිලාවත් අන්තිමට සතියට දා ගන්නවා. කොහෙන් කරකිලාවත් අප්‍රමාදයට දා ගන්නවා. අර මැක්ක ගැන කතා කරන පොඩි එකා වගේ. කොහෙ මොනවා කිව්වත් ඌ මැක්ක ගැන තමයි කියන්නේ. ඒකල බලනකොට මට දැන් පේනවා හුඟක් ළඟින් ඇසුරු කරනකොට හැම කෙනාම සති කියන එක දානවා. කවදාකවත් ඒක ඒකායන ක්‍රමය කියලා දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකායන ක්‍රමය කියනකට චපලයි. සතිය කරන ගමන් තවත් බිස්නස් කරනවා. එතකොට සතියට පූර්ණ ආවරණයක් දෙන්න බෑ අප්‍රමාදයට පූර්ණ ආවරණයක් දෙන්න බෑ නිසා අපි ගොඩාක් වෙලාවට සතිමත් වෙන්න කිව්වට අසතිමත් කාරක වැඩ කරනවා අසමත් කාරයට ඇතුළු කරනවා අසමත් කාරක දේවල් කරනවා ඒක කරන්නේ චේතනාපූර්වකව සතිය වඩන්න අප්‍රමාද වීම සඳහා අපි givisගෙන හිටියත් අප්‍රමාදයට කොපුව දීලා ප්‍රමාදයට කඩුව දෙනවා සතියට කොපුව දීලා අසතියට කඩුව දෙනවා. අන්න ඒකට පිහියෙන් දමලා ඇන්නොත් ඒ කියන්නේ ප්‍රමාදය සහ සතිය කියන එක තේරුම් අරගෙන පරියන්කේ ඉනෝඩ අපි කොච්චරලා සතියෙන් ගත කරනවද? ශක්මනක් කරනකොට අපි කොච්චරලා සතියෙන් ගත කරනවද? අපි මේකේ 10 15 20 30ක් එකට ඉන්නකොට අපි කොච්චරක් හුදේකලා වෙලා නැවතිල්ලේ නිස්සද්දව සතිය වඩන්න ගත කරන නැත්නම් පොඩ්ඩ මිස් වෙච්ච ගම කතා බතා කර කර දඩබඩ ගාලා කලබලෙන් වැඩ කරනවාද කියලා බැලුවොත් එතන හදන්න දෙයක් තියෙනවා. හැබැයි උංගව දෙනෙක් හිතනවා මේ අනවශ්‍ය විදිහට මගේ පුද්ගලික ජීවිතය ඇඟිලි ගහන්න හදනවා කියලා. ඉතින් ඒ නිසා මට හිතෙනවා ඕකට අත තියන්න ඕනේ නැහැ. අපි බණේදි කියලා නිකන් ඉන එකයි තියෙන්නේ. උඹලට ඕනේ නම් ඔන්න වතුර තියෙනවා බීපල්ලා. බොන්න නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මට පුදුමට පුදුම හිතුණා මෙච්චරක් දැනගෙන තමන් කරන දවසේ කටයුතු වලදී සතියට මුල් තැන දෙන්න කී දෙනෙක් හිත හදාගෙන ඉනවද ඉතින් හරීම එක පැත්තකින් හරීම විචිත්‍රයි ඒ චිත්‍රය දිහා බලනකොට ඒ තරම්ම කැප වෙලා Brahmacharya රකින්නවා ඒ තරම්ම දාන දෙනවා ඒ තරම්ම සිල් රකින්නවා ඒ තරම්ම භාවනා කරනවා නමුත් මේ මූලික දේ පටලින් අරගන්න නැතුව මේ ගමන් කරන පාර දිහා බලනකොට මට මගේ අවුරුදු 40ම ජීවිතේ මට ආදර්ශයක් වශයෙන් පෙන්වන්න පුළුවන් මම සතියෙන් සහ අප්‍රමාදයෙන් කරපු කිසිම වැඩක් වැරදිලා නැහැ. කියලා කරන්නේ. ඒ තරම්ම සාර්ථකයි. මයිත් එක්ක ඉඳලා තියෙනවා කියලා කෝටි ගාණක් මිනිස්සු. මටත් වැඩිය මානව හිතවාදී මටත් වැඩිය Taman නිවන් දකින්න කටයුතු කරනවා හැබැයි එන්නේ එන්න පටලවා ගන්නවා. එන්නේ එන්න පටලවා ගන්න. ඒගොල්ලෝ කියනවා වැඩක් හරියට කරන්න දෙන්නේ නැහැ නේ මාර බලවේග එනවනේ. හොඳ වැඩ කරන්න ගියත් හරියට කරදර කරනවානේ. කොයි දේ කරන්න ගියත් බාධායි නේ අපට කියලා හැමදාම චරිචුරු. ඉතින් මට මට පේනවා මඹ ගැලවිලා තියෙන ගොයියෝ පොඩි ගැලවිල්ලක් නෙවෙයි කියන්නේ. මොකද ඒ ඇත්ත බොහෝම මට වැඩිය උනන්දුයි සාසනය ගැන. ඒ ඇත්ත මට වැඩිය බොහෝම උනන්දුයි මේ නිවන් දකින්න වැඩේ ගැන. වැඩත් කරනවා. හැබැයි හැම වෙලාවෙම චරිචුරුමයි. දන් දෙනවට වැඩිය අමාරු සිල්ලා කෙනෙක්. සිල්ලා කෙනාට වැඩිය අමාරු සමතේ. සමතේ රෙඩි විපස්සනා කියලා. මට පේන්නේ විපස්සනා කියන එක උදු විනෝදාංශයක් විතරයි. ජීවිතේ විනෝදාංශයක් වෙලා මම මේ අවසක්තිරු කරනවා හෝ සහැල්ලුවට ලක් කරනවා නේ. මොකද මම ප්‍රශ්න දිහා බලන්නේම, ගුරු රෙකෝඩරේකට දිහා බලන්නේම, බණක් අහනකොට අහන්නේම ප්‍රතිපදාව බලන බලන මේ අප්‍රමාදය ගැන කොච්චර කතා කරනවද? සතිය ගැන කොච්චර කතා කරනවද? ඒ ගුරු රැසු කිරීම මට අප්‍රමාදේ සතිය කොච්චර වැඩෙනවද? ඒ බණ ඇහිල්ලෙන් මට සතිය අප්‍රමාදේ කොච්චර වැඩෙනවද? මේ කටවිත කිරීමෙන් වැඩනවද කියන එක විතරක් බලන්න පටන් අරගත්තා නම් මං කියන්නේ මේ දවස් හතෙන් සෝවාන් වෙනවා නෙවෙයි. මං කියන්නේ මාර්ගස්ත වෙන්න පුළුවන්. පාරට වැටෙන්න පුළුවන්. කෝච්චි බීල්ල පාර උඩ ගෙනත් තියා ගන්න පුළුවන්. ඉතින් නිසා මේ ගුරුවරයා තෝරනකොට ඒ ගුරුවරයා කරේ අපි බය බයලජ්ජා ඇති කරගෙන ප්‍රේම ගරු ඇති කරනකොට ඒ ගුරුවරයා එවැනි ධර්මයක් දේශනා කරන ඒව ධර්මයක් කියන කරන කෙනෙක් නම් ඒ ආඳුනා ගැනීමෙන් ගුරුවරයා ඇසුරු කිරීමෙන්ම ගඟට වැටිච්ච කෙනෙක් පාඩපත් වෙනවා. ගඟට වැටෙනාට පස්සේ tie කොටේ මුහුදෙන් තමයි නතර වෙන්නේ. ගඟට වැටෙනවා කියලා කියන්නේ ඒකට. ඒක නිසා 77 1977 විතර ඉස්සල්ලාම මගේ ජීවිතේ මට ඇහුනේ මේ උඹලා බුද්ධහම කෙරුවට අමු මැට්ටෝ කිසිම හැඟීමක් නැහැ ලංකාවේ ඉන්න මිනිස්සු මෙච්චර ධර්මයේ තේදී තාමන් අන්නත්තර වෙලා තියෙනවා ලෝකේ නන්නත්තර නැහැ කියන්න බෑ කියලා මට සුදු හාමුදුර කෙනෙක් බැන්න. මේ මගාරි වෙන්න පුළුවන් මාත් නන්නත්තරයි. නන්නත්තර කියන්නේ එතකොට විශ්වවිද්‍යාල දෙවෙනි අවුරුද්ද කිව්වම ගණ්ඩම දෙයක් නැහැ නේ. නන්නත්තර කියන එක අහන්නම දෙයක් නැහැ නේ. ඉතින් මම දන්නවනේ. ඒක මොකද්ද කියන්නේ? ඇත්ත. ලෝකයා නම් හිතන්නේ අප්පා විශ්වවිද්‍යාලෙ ගියයි කියලා කියන්නේ පුදුමාකාර තැනක් කියලා. අපේ අම්මා හොඳ ලස්සන නමක් කිව්වා මේ සභාවක් කියන්න බෑ මට විශ්වවිද්‍යාලෙ ගිය උන්ට. කෙසේ නමුත් මේ දෙවෙනි අවුරුද්දේ මේ ශාංශ කියනකොට මට තේරෙන්නේ ඇත්තම කියන්න කියලා. ඉතින් ඒ ශාංශ කිව්වා උඹලා විතර රට කලබල ලෝකයා කලබල පච කෙලින විහිළුකාරයෝ මේ බෞද්ධයෝ විතර මුළු ලෝකෙම නෑ මොකද පීතරම සාර ධර්මයක් තියෙදික හරය දන්නේ. දැනසෝ උඩ පණිනවා කෑ ගහනවා ලෝකේ බුද්ධ ආගම් කරන්න හදනවා කියලා. ඉතින් මම මේ වෙලාව ඇත්තටම කටමැතකමට මම ටිකක් රණ්ඩු කරා ඒ ශාංශෙත් එක. පස්සේ මං කිව්වා ශාංශ මට කොහොම ගහන්න එපා දිගින් දිගට මටත් ආයුධයක් දෙන්නකෝ. අපි දෙන්න ඊට පස්සේ ගහගමු. නෑ අසාධාරණයි නේ මයි ළඟ ආයුධ නැතුව ගහන එක. ඊට පස්සේ මට 100 බලමයි මේ කියන පොත ගෙනත් දීලා. එතකොට මේ පළවෙනිම පරිවර්තනය. මේක කියෝපන් කිව්වා. මෙලෝ දෙයක් තේරෙන්නේ මේකත් බුද්ධ ආගමද කියලා හිතෙනවා ඒක බලනකොට. ලියලා තියෙන ජර්මන් හාමුදුර කෙනෙක් සිහිය බලමයි කියෝනවා කියෝනවා කියෝනවා කියෝනවා මේකේ මොකද්ද තියෙන බව තේරෙනවා හැබැයි මම ගත කරලා තියෙන ජීවිතේ සියලු පස්පව් කරලා දසකුසල් කරලා බුද්ධ ආගම විෂයක් වශයෙන් ඉගෙන ගන්නෙත් නැතුව විද්‍යාව විෂයන් ඉගෙනගෙන ලෝකේ ලොක්කා වගේ හිතාගෙන මම හිටියේ වෙනකොට දෙවෙනි අවුරුද්ද විශ්වවිද්‍යාලයේ ළමයෙක් ගැන හිතන්නේ කොච්චරක් බලාපොරොත්තු සීනමවාගෙනද ජීවත් වෙන්නේ. එතකොට දුන්නාට පස්සේ මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේක උඹලා අහලවත් නැහැ කියලා. ඉතින් මට හිතුණා එහෙනම් පොඩ්ඩක් හටනක් කරලා බලන්න මේ කරන්න පුළුවන්ද කියලා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේත් එක්ක මම හැසිරෙමින් ඔය සුබ ධර්ම ගොඩක් මම ආශ්‍රය කරා ඒ වෙලාවේ. හැසිරෙමින් ධම්මික හාමුදුරුවෝ ගැන මම කියන්නේ ඕස්ට්‍රේලියාවේ. හැසිරෙමින් මේක උත්සාහ කරා. ඒ ශාන්චි මට කිව්වා කිසියම් සීලයක් සමාදන් වෙන්න ඕනේ නැහැ. සුදු අඳින්න ඕනෙත් නැහැ. කියන්න ඕනෙත් නැහැ. ඔබට කරන්න තියෙන කරන කරන වැඩේ ගැන අවදීන් ගත කරන එක කියලා. ඉතින් අවදි වෙනවා කියලා දන්නේ කොහොමද? මට දැන් සතියේ පිහිටියයි කියලා දන්නේ කොහොමද? සතිය තමයි. හරි. ඒ ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන් කතා කරනවා මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. ඉතින් කරත්තකාරයට දීුබ්බෙක් ගුණාට පොවලා ගුණාට දෙන්න කරත්තකාරය පොවලා කුරේ යන්නේ අඩවාණෙට මම කුරේ ගෙවලා වගේ භාගෙට කකුල යන්නේ අඩමඩ. හැබැයි මට ඒක වාසනාවක් වුණා වෙන හැම දෙයක්ම ගිහිල්ලා ඒ ශාන්තිට මම කිව්වා. මේමයි ස්වාමීන් වහන්සේ ශාන්තිකව මට ඔබ කියන දේ තේරෙන්නේ උනන්දුව පේනවා. පොත් දෙක තුනක් දුන්නා. කියෝ කියෝ කියෝ කියෝ යද්දී මේ තරම්වත් මට ඉතර කතා කරන්න පුළුවන් ගතියක් තිබුණේ නැහැ. ධර්මයේ පිටින් තමයි මට මේ තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ ගේන්න හදනේ කාරණාව මේ අපිට කරන්න ඕනේ ගුරුවරයා හරියට දැනගෙන ගුරුවරයා කෙරේ බයලජ්ජාවෙන් සහිතව ප්‍රේමණීය ගරුට්ටාණීය වශයෙන් ඉන්නවනම් මේ ගුරුවරයා පෙන්වන්න හදන්නේ අප්‍රමාදේ නම් ගුරුවරයා කියන්නේ සතිය නම් Taman කොහොමද දන්නේ මේ මොහොතේ මං සතියෙන් ඉන්නවද කියලා මොකෙන්ද අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද අපි මේක උරගාලා බලන්නේ කියලා දන්නවනම් අන්න ඒක තමයි මම කියන්නේ පළවෙනි ආර්ය පුද්ගලයා බවටපත් වෙන්න Taman සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දැනගන්න ඒකම කාසිය අනිපැත්ත තමයි සතියෙන් ඉන්නේ නැතිකොට සතියෙන් ඉන්නේ නැති බව දැනගන්න. ඉතින් ඒ දේ කරන්න පුළුවන් නම් මේ වැඩමුළුවේ 100%ක්ම වැඩමුළුව සාර්ථකයි. අයින් එහාට මොනවාක්වත් දෙන්නේ ඊට පස්සේ බබා බාර දෙන්නේ යෝගාවචරයන්නේ යෝගාවචර කියලා දෙන්න ඔබ සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දන්නේ කොහොමද? එහෙම නැත්නම් සතියේ නැහෙනේ නැති බව දන්නේ කොහොමද? මෙන්න මේ කටයුත්තේදී අපි ආදි භ්‍රමචාරියක තමයි. අපි හැම කෙනාම නවකයෝ. අපි හැම කෙනාම ආදි කම්මිකයෝ. අන්න ඒ කටයුත්තට යනකොට අපිට මේක තේරෙන්නේ නැත්තේ අපි දැනටම හිතා ඉන්නවා අපි දන්නවයි කියලා. ඒ නිසා අපි කවදාවත් කැමති නැහැ සතියෙන්ද මේ කතා කරන්නේ නැද්ද කියන එක කවුරු හරි කියලා දෙනවටත් අපි හිතනවා නෑ අපි දන්නවනේ අර කපුට කූඩු හදන්න යනකොට ගෙල ගේ කුරලා කියන කිසිම දෙයක් අහන්න නැතිලු. ඕකනම් මන් දන්නවනේ කෝටු කෑලි එකතු කරන එක බඳන මට මේ ගේ අද ඉතින් ගේ කුරලා කවුරු ඉතින් කෝටු කෑටි එකතු කරන්නේ කොහොමද පටන් අරගන්නේ? නිසා කෝටු ටික ගේන්නේ අනිප්පලේ යන්න මේ උඹ මේ ශිල්පේ දක්නා කියලා මා සෞතු කරන්න හදනවා කියලා දමලා ගහලා කියලා යන්නේ. ඉතින් කපුට එහාට මට කෝටු දෙක තුනක් තියලා ඔන්න පිටර දාන. රෑ තීසිය අර ගහත් හෙල්ලනකොට ඔන්න පිටරේ කඩන්නට අපි වෙන චරෑස් ගාලෝ රෑට කැපුට කෑ ගහන්නේ. මේක සතියද මේක අප්‍රමාදයේද නැද්ද කියලා දැනගන්නේ කියලා දීලා මම අද දවසේ ධර්ම දේශනාව නතර කරනවා. මේක දැනගන්න පුළුවන් ක්‍රම තුනක් අපි වගේ වැඩමුළුවකදී අඳුල්ලා දෙනවා. එක තමයි වාඩි වෙලා ඉන්නකොට සත්‍යමත් වෙන හැටි කියලා දෙනවා. ඇවිදිනකොට සත්‍යමත් වෙන හැටි කියලා දෙනවා. එදින්දා කටයුතු කරනකොට සත්‍යමත් වෙන්නේ කියලා කියනවා. ඒතකොට දැන් වාඩි වෙලා ඉන්නකොට කොහොමද දන්නේ මම මේ කරපු උත්සාහය නිසා සීල නිසා භාවනා කරන නිසා මගේ සතිය පිහිටියයි කියලා. ඒක අපි දැනගන්නේ ඇත්තටම යෝගාචර දෙන භාවනා තොරතුරේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා ඒකට පරිසරය සකස් කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ බරපතල මොළේ ඔපරේෂන් එකක් කරනවා නම් කුස්සියක් කරන්න බෑනේ ඕක. කක්කුසියක් කරන්නත් බෑනේ. ලංකාවේ තියටර් එක කරන්නත් බෑනේ. ඒකට ඒ රටක තියෙන ඒ ජීවාණුහරණය කරන්න පුළුවන් තියටරයක් හොයාගන්න. මේ පරිශ්‍රණ තියෙන තියටර් එක තමයි කැලේ. ගහක් යට. නැත්නම් මේ වගේ ශූන්‍යාකාරයක්. ඉතින් අපි ඒකට එන්නට මේ වැඩමුළු සංවිධානය කරන්නේ. ඉතින් අරඤ්‍යගත, රුක්ක මූලගත, ශුන්‍යාකාරගතව. නිශීදති පල්ලංකා. ආධුනිකයර කියනවා පළක බඳ වාඩියන්. ඒකනේ අපි මේ බුදු ආමරගේ රූපය තියාගන්නේ. මේක දැකලා අඳපු අඹපු එකක් නෙවෙයි. බුදුජානකසේ පිරිනවම් පාල අවුරුදු 100ක් යනකම් රූප ඇඹීම කියන එක තිබුණේම නැහැ. තිබුණේ බෝගහක් තමයි බුදුහාමර විනෝඩ දාලා තිබුණේ ධම්මචක්‍රේ. මේ පස්සේ වෙච්ච එකක් මේක. කොහොම හරි අපි හිතනවා සමස්තයක් වශයෙන් මේ මින්න නිසිදුති පල්ලංග ආභුජිත්වා කියලා වචනයක් කියනවා. ආභෝග කරනවා මම ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දාන්නවා. ඕක තමයි සතිය තියන අධ්‍යයනවල ලකුණු. මම ඉඳගෙන ඉන්නකොට දැන් මම ඉඳගෙන ඉන්නවා දන්නවද? එහෙම නැත්නම් මම ඉඳගෙන ඉන්න මේ මොහොතේමද හිත තියෙන්නේ? එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉනවා කියලා හිතාගෙන වෙන තැනකද ඉන්නේ? නැද හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉනවා කියලා හිතාන ඉනවද? මෙන්න මේ දුෂ්කරතා ටික දුරු කිරීමට යථාභූත ඥානය කියලා කියන ඇති හැටිය දැකීම කියලා. ඉතින් මේක කියලා දෙන්න පුළුවන් ඉඳගෙන ඉන්නකොට මම හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් අන්න එකෙන් කියකි ඉඳගෙන ඉන්නේ කියලා. ඉඳගෙන ඉන්නකොට දන්නවනේ මම ඇවිදිමින් නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නකොට දන්නවා මම සැතපීලා නෙවෙයි කියලා. ඒකෙන් දැනගන්න පුළුවන් මම ඉඳගෙන ඉන්නේ කියලා. මෙන්න මේක කියන්න උත්සාහ කරන කාටවත්ම කියන්න බෑනේ. මම ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක හෙලි කරන්න ලෝකෙ මොන භාෂාවක්වත් නැහැ. එතකොට අපිට කියන්න බලන්න මම ඇවිදින්මින් ආවේ. ඇවිදින්මින් එනකොට තමයි කකුල් දෙකේ බර තිබ්බේ. දැන් ඉඳගෙන ඉනකොට මගේ පස්ස පැත්තේ බර අරගෙන තියෙන්නේ මම පොළවේ හැපිලා තියෙනවා. මෙන්න මේ මේ තැන්වල මට ගැටෙනවා තේරෙනවා. අන්න ওই ටික කියා ගන්න පුළුවන් නම් ඒකෙන් තමයි අපි රංකිරි කට ගාගන්නේ. ඒ තමයි බහ තෝරන්නේ. කාට හරි කියන්න පුළුවන් නම් මේ වැඩමුළු ඉවරලා ගිය දවසකාරී. මම ඇවිදින්මින් ආවේ ඇවිදින් ආයලා වාඩිුණා වාඩිලා ගිහලා මම ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද මට මේ මේ තැන් හැපෙනවා තේරෙනවා. මෙතෙන්න මෙතෙන්න වැටෙනවා කියලා මෙන්න මේක කියා ගන්න පුළුවන් ඒ දවසේ කමටාන සුද්ධ වෙනවා පරියන්කය සාර්ථක. ඉතින් ඔහොම ඉන්නකොට පිම්බීම ඇකිලි පේන්න පුළුවන්. ආස්වාද ප්‍රසවාසයේ පේන්න පුළුවන්, හැපෙන තැන පේන්න පුළුවන්, ශබ්ද ඇහෙනවා වෙන්න පුළුවන්, වේදනාව එනවා වෙන්න පුළුවන්, හිතවිලි එනවා වෙන්න පුළුවන්. ඒ මොන දේ ආවත් මොන දේ නාවත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. කොච්චර සද්ද ඇහුණත් මම ඉඳගෙන ඉන්නවා නෙවෙයි කියන තරම් සද්දෙට මා පෙරලන්න බෑනේ. මොන්න තරම් හිතවිලි ආවත් හිතවිලි අල්ලපනලි මට දැනගන්න පුළුවන් මම ඉඳගෙනයි හිතන්නේ කියලා. එහෙම නැත්නම් මට වේදනාවයි කියලා කියමුකෝ කකුල කැඩලා යන තරමට. ඒ දන්නවනේ මම ඉඳගෙන ඉන්නේ කියලා. අයි වේදනාවක් තියෙනවා නෑ කියන්න එපා. නමුත් මට මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් වුණා. මෙන්න මේකෙන් දැනගන්න පුළුවන් උනේ කියලා කියන්න පුළුවන් නම් ඊට පස්සේ ඉතින් කතන්දරේ පටන් ගන්නවා. ඒකවත් කියා ගන්න බැරි නම් ඉතින් ඊට පස්සේ කොච්චර જાති කිව්වත් කියන දේ sannivedane වෙන්නේ මහත්යාගේ අත බල්ලා බේද දෙන්නේ නෝනට. නාඩි අල්ල මහත්යාගේ නාඩි අල්ල නෝනට බෙදෙනවා. මොකද මහත්යා කැමති නැහැ නෝන අත ගන්නවට. කමටහන් සුද්ධ කරන්න ගියාම ඒක තමයි වෙන්නේ. කවුදෝ කරපු එකක් කොහෙදෝ කරපු එකක් කතන කරපු එකක් මෙතන කරපු කියනවා මෙහෙ කියලා දෙන්නේ කරන්නේ. කරන දෙගෙනම අවුරුදු 10කට ඉස්සෙල්ලා නම් මෙහෙම කරා. අසවල් තැන් නම් මෙහෙම කියනවා. අපේ අම්මා තාත්තා මෙහෙම කරනවා. මට බේත් ටිකක් දෙන්න. ඒක කරන්න බෑ තමන් වාඩි වෙලා තමන් වාඩි වෙ ඉස්තර කියන්නේ. ඒ සක්මනට ගියාට පස්සේ දැන් තමයි තේරෙනවනේ ඉඳගෙන ඉනකොට මෙන්න මෙහෙමයි. දැන් අපි තාම චොට් එකේ නැගිටිනවනේ. නැගිටට පස්සේ දැන් මේ බර මේ ස්පර්ශය වැටලා තියෙන කොතනින් කොතනද මාරු වෙන්නේ කියලා කියන්න පුළුවන් නම් ඉතින් සක්මන් කරනවා කියන්නේ වෙනස දැනගන්න එක විතරයි. ඉන්හිහාට මේ සක්මන් කරනකොට තියෙන විස්තර කතා සේරම අතිරේක කතා. මම සක්මනේදී කය ආභෝග කෙරුවාම කොහොමද? හිටගෙන වමෙන් දකුණට මාරු වෙනකොට මෙන්න හැටි. ඒක තියෙද්දි හිතවිලි තියෙන්නත් පුළුවන්, වේදනාව තියෙන්නත් පුළුවන්, වම දැනෙන්නත් පුළුවන්, දකුණ දැනෙන්නත් පුළුවන්, රූප බලන්නත් පුළුවන්, ශබ්ද ඇහෙන්නත් පුළුවන්. නමුත් මම දැන් ඇවිදීමින් ඉන්න බව නැති කරන්න ඔය එකටවත් බෑනේ. ඇවිදීම තේරෙන වෙලාව ශබ්ද ඇහෙදිත් මම ඇවිදිනවා කියලා තේරෙන වෙලාව ලියන්න පුළුවන්කමක් තියෙනවා කාටද? කියන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් කිරි ගහට මෝල් ගහින් දමලන්නා වගේ කමටහන සුද්ධ වෙනවා. ඊට පස්සේ බලන්න දවසේ එකම වෙලාවක හරි දත්මදින කරන දත්මදින බව දන්නවද? කට හොදන වෙලාවේ කට හොදන බව දන්නවද? එහෙම නැත්නම් මූණ හොදනකොට මූණ හොදන බව දන්නවද? තමන් කරන කටයුත්ත. ඒක හරියට ලක්ෂයක් වෙලාවක අපි කරන කටයුත්ත නෙවෙයි තියෙන්නේ බොම්බේ ලුකින් කල්කටා තමයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරිය එක වෙලාවක් කියන්නේ. හරිය එක වෙලාවක් කියන්නේ. අන්න එතනින් පටන් ගත්තා නම් දවසේ ලක්ෂ කෝටි වාරයක් අපිට හම්බ වෙනවනේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. කටහොදනලා කටහොදන බව දැනගන්න. දත්මයි ඕකට මේ සිල් අරගෙන මේ මේ මේ සුබෝධ භාවනා මධ්‍යස්ථානට වෙන්න ඕනේ නෑනේ. ඕනේ වෙලාවක් කරන්න පුළුවන්. ආපු වෙලාවේ ඕ ඉඳගෙන ඉන්න බව දැනගත් එක තරලව ප්‍රකාශ කරන්න පුළුවන්. ඇවිදිනකොට මට මෙහෙමයි වැටුනේ කියලා හරිය එක චිත්තක්ෂණයක් විස්තර කරන්න පුළුවන් එක පියවරක්. එහෙනම් ඉදින්දා කටයුතු කරනකොට මට දත්මන් දිනකොට මම දන්නවා දත්මන් දිනනවා කියලා. කට හොදනකොට දන්නවා කට හොදනවා. අත නමනකොට දන්නවා නමනවා. දිගායනකොට දන්නවා දිගායනවා කියන එක අත්දකලා කියන්න පුළුවන් නම් අන්‍යයාගේ උත්සාහයක් පේන්න තියෙනවා. මේ කියන කාරණාව තේරුම් ගන්න. ඉතින් මේ ಗುಣ ටික එම් තමන් හොයන ಗುಣ ටික ගුරු රගාව තියනවද කියලා බලන්න. ගුරු රගාවේ ඒම නැතුව ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නෙත් නැතිනම් ඇවිදිනකොට ඇවිදින බව දන්නෙත් නැත්නම් වැඩමඩ කරනකොට ඒ බව දන්නෙත් නැත්නම් නැත්නම් ඒ දන්න ටික ගෝලයට කියලා දෙන්න දන්නේ නැත්නම් ඉතින් අපි දැනගන්න ඕනේ එතකොට ඒ ගොඩ ඉඳලා පීනන්න උගන්නන ගුරුවරු බහැලා වතුරේ බහැලා උගන්නන ගුරුවරු වෙනයි ඒ නිසා තමන් හරියට තමන්ගේ පොඩි අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න මේ ගුරුවරයා කියන දේද මං කරන්නේ ගුරුවරයා කියන දේ මට වැටහෙනවද වැටහෙන දේ මට කියන්න පුළුවන්ද කියලා දන්නවනම් අපි ඔක්කොම ආදි බ්‍රහ්මචාරියයි. අපි ඔක්කොම පොඩි උන් වගේ. පොඩි ළමෙක් ඉගෙන ඇවිදින්න ඉගෙන ගන්න හැටි හිතා ගන්න. පොඩි ළමෙක් භාෂාව හසුරවන්න හදන හැටි ඉගෙන ගන්න කරලම ඉගෙන ගන්න. පොඩි ළමයට ඇවිදින්න කවුරක් අත්තු ගන්නන්න දෙයක් නැහැ නේ. භාෂා හැසිරවීම පළවෙනි භාෂාව ආන්නේ වගේ කොච්චර වැඩි කරත් මේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන බව දාන්න කම. ඇවිදිනකොට ඇවිදින බව දාන්න කම. එදින්දා කටිනකොට එදින කටින දාන්න කමට අපි කියනවා නම් සතිය කිය අපි කියන අප්‍රමාදය කියලා අන්න ඒක කියලා දෙන ගුරුවරයා බහුකාර්ය ධර්මයේ කියලා දෙන ගුරුවරයා හිතා ගන්න පුළුවන් ගුරුවරයෙක් කියලා. එහෙම නැත්නම් මේ ਸਰවචනසන් තමයි ਸਰවචනසේ ගෝලයෙක් කියලා. ඉන් එහාට කියන දෙකට එපා නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ ওই කියන විදිහට මේ චේතෝමුක්ති ඵලයේ හෝ චේතෝමුක්ති ඵල සමාපත්තියට ආවඩන්නේ. ප්‍රඥායුක්ති ඵලයට හෝ ප්‍රඥායුක්ති ඵලයට ආවඩන්නේ. එහෙම නැත්නම් ඊගා බුද්ධ ශාසනයට ආවඩනවා. දැන් මෙහෙ කරන්න බෑ වෙන තැනක් කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් එහෙම දෙයකට යනකොට දෙතෑවර හිතකින් යන්න තියෙන්නේ. පිනිපිනි යන ගමනක් නෙවෙයිනේ. එතකොට අපිට පේනවා වටවලල් යාමකට යනවා. ඒ නිසා තමන් ගුරුන්වහන්සේ නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ දිහා බලලා ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ ක්‍රමයට හොයලා ඒ ගුරුන්වහන්සේ කෙරෙහි බයලජ්ජාව ඇති කරගෙන ප්‍රේමයෙන් ගෞරවයෙන් කටයුතු කරනවා නම් Taman කොච්චර දුර්ල ආධුනික මට්ටමක හිටියත් ටික ටික ටික ටික ඉගෙන ගන්න භාෂා හසුරන්න ඉගෙන ගන්න පොඩි දරුවෙක් වගේ ඇවිසිගන්නේ ඉගෙන ගන්න පොඩි දරුවෙක් වගේ වරදිනවා කියන දෙයක් නැහැනේ ඒ ජීවිතේ පොඩි දරුවගේ ජීවිතේ භාෂාව වැරදුනායි කියලා කවදාකවත් වැරද්දක් වෙන්නේ නැහැ. ඇවිද ගන්න ගිහිලා කොච්චර බිම වැටුණත් ඒ කවදාකවත් වෙන්නේ ඉරෙන හුරතලිය කියලා. ඒක නිසා මේ කාරණා තේරුම් ගත්තට පස්සේ මුළු භාවනා ජීවිතේම හුරතලයක්. මුළු භාවනා ජීවිතේ විනෝදාංශයක් බාටපත් වෙනවා. ඒ නිසා මේකෙදී ගුරුවරයා තේරුම් ගන්නටත් අවශ්‍යයි. ඒ ගුරුවරයා යම් කිසි උපදේශයක් දෙනවා ඒ උපදේශය පිළිපදින්නත් අවශ්‍යයි. පිළිපදිනලා අත්දකින්නත් අවශ්‍යයි. වැද්දගත්ම දේ තමයි ඒ අත්දකපු දේ નિරවුල්ව sannivedana කරන්න පුළුවන් අන්න එතන පෙකිනිවල සම්බන්ධය ඇති වෙනවා මම මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට ඒ කටයුතු කරගෙන යාමට දැන් කරන වැඩේට මේ ධර්ම දේශනාවත් ආධාරයක් උපකාරයක් ධෛර්යයක් වීරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.